කියල ටෙක්කතා දෙසිය නමට හැමෝම සාධනයෙන් පිළිගන්න ම කාලින්ද බුද්ධික මාලින්ද මම රාණුක ඕ ලව්ගුරු මේ අද අපි කතා කරන්න මේ කිව්හා මේ මතක්වුණේ මේ අයෝට අයෝට මේ මහිතන්න ටිකක් අයෝට වලින් කතා කරට අප එන්බ අයෝට ගැන හරිට කතා කරන කට්ටිය බලන ඇති මාලින්ද කියලා ආවාහම කවුද කියලා පොට ඉස්තර කරල දෙවුණේ මලින්ද පොට් මලින්දද මාලින්ද මාලින්ද මාලින්ද මාලින්ද මාලින්ද ප්‍රසාත් ඉක්සල්ලම් මට ඒගැන්නේ බ්ලොග් ලියන්නත අපි හැමෝම එකන අපි හැමෝ මඳුරගෙන තින බ්ලොග් හිදර බ්ලොග් ඊට පස්සේ මාලින්දන ගොඩක් එක එක හදල් තිබා ෆේමස්යවගේවත්තයම පෝස්ටල් රැකින් ඊට පස්සේ තවමනත් හැද ට්‍රේන්ල දෙෙන ට්‍රේන්ස ජුල්ල එක තියෙන වගේ තිදල අන්තිවල් දැන් ඩයිලොක් ඩයිලො අඩියම අයිඩියමට මොනත් කරන්න එම්බට එන්වයිට ගැන ඩාලෝක එක අපි තමයි හුවක් කියලා ඩිවලප අයිඩිය මාටක තමයි ඩිවලපලස්ලා එක එන්ගේස්මන්් එක කරන්න අඩිය මාටක එතුර අපේ දැන් එන්බයිට නෙට්ව එක දාගෙන දාගෙන යනවා ඒකට අපේ ඩිවලපස්ලට මොනවද අපි හදන්න පුළුවන් යාලට දෙන්න පුළුවන් සපෝට් එක මොනවද කියන තම ඇත්තම අපේ අඩිය මාටෙන් ගන්න යාලට ඕන මොනහරි ඩිවයිස හදන්න ඕන ඒකට ඕන සපෝට් එක පලට්ෆෝර්ම් එක ඉන්ට්‍රේෂන් කරන්න සපෝට් එක වගේ තමයි අපි අඩිය මාටකින් කරන්නේ ඒකට හදපු බෝට් කීපයපු තියෙන අපි එකත් ඉස්සරහට කතා කරමු දැන්ඔයි මොනාද කියල කියමුකෝ දැන් අයිෝට අයිෝට අරනිකන් හැමදාම් බස්වඩ් හැම එකටම තියෙනන හැමකෙන් බස්වඩ්ඩක් වගේ මේකෙත් බස්වඩ් ඇත්තම අයිෝට දැම දවසල දැම දසල් බස්වඩ් තියෙනවා දැන් බ්ලොක්්ච නිවරයි බ්ලොක්්ච නිරයිට දැන් මේක ඇවිල්ලා අයිෝට මේක අයිෝට අයිෝට බහගෙන යනකට අලුත්තත් දැම්මා එන්ට කියලා එන්ට ඇත්තරම කමිනිිකේෂන් මෙත ඩැකන්බිට ගන්නේ අපි අයෝටි දැන් ඉස්සර තිබා මැසින් ටෝකොයි වගේ එක නංවලින් ඩිවයිස් කතා කරන සිිස්ටම් තිබ්බා ඒකම එකක් තම අයෝටි ගැන් වෙනසක් නෑ එතුර අයෝට එක ගැන අපි කනෙක්ටන්නේ සමහරු වෙලාට පාවිච්චි කරන ෆෝ වයිෆයි ඊටමතර ජSම් පාවිච්චි කරනවා ඒ වගේ එන්බියෝඩ කියනෙත් කමිනිිකේෂන් චනල් එක හැබැයි වෙනසකට තියෙන එක දුවන්නේ නෙට්වක් මොබයිල් උපරේට උඩ එතුට අපි ඩයිලෝක නේපල් කරලා තියෙනවා එන්බIOට හුඟක් බේස්ටේෂන් නොල එන්බIOට නේබල් ඩිවයිස එකක් තියෙනවන ඕනෙකනට කමිකේට් කන්න පුළුවන් වාසිය තියෙන එන්බIOට වල සාමාන්‍ය අප GSM හරි 3G හරි 4G හරිගත්තොත් ඩිවයිස් එකට යන පව කන්සම්ෂණය හුඟක් වැඩි හැබැයි එන්බIOට වල ඒක හුඟක් අඩුවට කරගන්න පුළුවන් සමහර ඩිවයිස් තියෙනවා හදපුවා අවුරුදු දහයක් විතර සාමාන්‍යෙන් 2000 විතර බැටරියක් තියාගන්න පුළුවන් පොඩි ඩිවයිසුත් හදපුවා තියෙනවා ඒක ඔප්ටිමයිස් කරලා හදාගත්තොත් හුඟක් කල් තියාගන්න පුළුවන් වෙන්න හදාගන්න පුළුවන් මේන් කන්සර්න් එක තමයි ලෝන් ඩිස්ටන්ස් සහ බැටරි NB IoT වල ඔව් මාලින්ද මේ කියවනේ දැන් ඔය NB IoT පැටෙන්නේ අර ලෝ පවර් වෑන් කියන එකටනේ. ඔව්. ඒ කියන්නේ දැන් අපි වෑන් eh, කියන එක කතා කරාම වයිඩ් ඒරියා නෙට්වර්ක් තියෙනවා. ඒකේ වයර්ලස් වයිඩේරයා නෙට්වක් තියෙනවා එතකොට සාමාන්‍යෙන් කම්පියටර්ස් ෆෝන් සේවාගේව නෝකට කනෙක්ටන්නේ අයිෝටවල්ට ගහම තියෙන එකක් තමයි මේ පව කස්ටන් ඩිවයිසස් කියන බැටරි පවලින් ගොඩක් කලාට යන්නේ බැටරියත් බොම පොඩිය එකක් අනිතක ඔව ෆිල්ඩ එක හිල්ල ඩිප්ලෝයි කරහම කවරුත් හොය ලබලන්න මාස ගණන් අවුරුදු ගන එතකොට ඒකට ඕනි වෙච්ච එකක් තමයි මේ ඒ ඩිවයිස් ලෝ පව ඩිවයිසස් කනෙක් කරන්න පුළුවන් මේ වයිඩ්ඩේරිය නෙට්ුවක් එකක් කියන එක ඒකට දැන් හැදිච්ච තව මේ නෙට්ුවක් ස්ටෑන්ඩඩ් තියෙනවා ඒකින් එකක් තමයි එන්BIෝට ගැන එක අර විශේෂත්වය මේ එක අර ගSM මේ ප්‍රොයිඩ කෙනෙකුට කෙනෙක් කරහ තමයි යන්න එක ඩිප්ලෝයි කරන්නේ සාමාන්‍යයෙන් තියෙනව බේස්ටේෂන් වලම තමයි මේ එන්BIෝට නෙට්ුවක් එකත් ඩිප්ලෝයි කරන්නේද ඔව දැන්ට අප හුඟක් කලාටන්නේ සොෆ්ටය ගන ඒ ටවස්වල් තින සොෆ්ටය කබ්ඩේට් කිරීම එතකොට ටවස් එන්බට කේපබලෙන ඉට අමතරව EMTC කියන්න එන්බට එක වේරියන්ටික EMTC එක යස් කරන්න මූවිං ඩිවයිසල්ට එක්ම්බල් වෙහිකල් ට්‍රක එක ඒවාගේ දේකට තම EMTC පාච්චි කරන්න එන්බෝට හුඟක් කලාට පාච්චි කරන්න ෆික්ස් ලොකේෂන් වල්තින් ඩිවයිසල් එතකොට මේ දැ එන්බIෝට වල තියෙන වාසි කියවනේ දක් පොඩ්ඩ දැ අපි තුම ලෝරවෑන් හරි සික් ෆොක්ස් හරි ඒ වගේ අනිත් මේ මේ වෑන් ලෝපව වෑන් එකකට ගියොත් එන්බIෝට වලින් දැන් දැන් ලංකාව ගැනම කතා කරමක වෙලින්ම මෙහෙ දැම් බැලුවට පස්සේ තියෙන මේ එක දැන් ටෙලිකොම් ලගේ තියෙනවනේ වයඩ් නෙට්ුවක් එක ඒකටත් වැඩිය කවර එජ්ජ එකක් තියන්නේ මේ වයලස් නෙට්ුවක් ලංකාව ඇතිල වෙලවාම් රයි වගේ එකකට එන්බIOට එනේබල් කරා කියන්න හැම බේස්ටේෂන් එකටම ගියොත් සෑහෙන්න කවරේජ් එකක් ගන්න පුළුවන් අනිත්තක මේ දැන් ඒක මේ අපි සෙලිවුඩ සිගනල් වලට සාමාන්‍යෙන් අපි ෆෝර්න් එකට පාවිච්චි කරන්න සෙලිවුඩ සිගනල් වලට වැඩිය ලොකු මේ දුරකට යන්න පුළුවන් NBA යුට සාමාන සලට හුඟක් දුර ඩිස්ටර්සයක් වැඩ කරන ගන්නේ අපි සාමන එකටවයකට නේබල් කිරුවොත් පටේ තියෙන හුක්ටව සොල්ට නැති වෙන්න කවකන්න පුළුවන් වැඩිවස් ගන වැඩි වෙදදික වෙනස් වේ ට සාමානෙන් ඩිස්ටන්සක හුඟක් ඉගන්න වයිඩේරිය කවකන්න පුල ඉද අනිත්තක මේ පොලෝ යටට උනත් දැ සාමාන්‍යෙන් මේකක් නෑන NBA යුට අර ස්ටන්ඩඩ්ඩල තියෙන එකක් තමයි නිකන් අන්ඩග්‍රවන්් උනත් වැඩ කරනවා කියන එකන අනිත්තක ද ඔතන අර ගොඩක් තේරුම් ගත නැති දෙයක් තමයි දැන් GPRS 4G වගේ මේ හැමතිස්සම කනෙක්ට නෙට්වර්ක්යක් නෙමේ ඒක හැමතිස්සම් ට්‍රන්ස්මිටෙන් නෙ හැමතිස්සම රිසිව් වෙන්නෙත් නෑ ඒකෙන් තම එක හේතුව පවසේව් වෙන්නේ අවශ්‍ය වෙලාට අපිතම ඩේට මොනහරිද අපිතම සෙන්සර එකක් තියෙනවා කියලා මේ වතුර ලෙවල් බලන්න ඒ වෙලාවකට ට්‍රිගර් වෙලා වෙලාවකට බේක් වෙලා කනෙක්ට් වෙලා ඩේටා ටික යවලා ස්ලීප මෝඩ්කට යන ඊට අමතරව අර ලොකු ඩේට යවන්නෙත් නෑ දැන් අපි තන මේ ගබයිට් ගණන් වලින් කට්ටි තන මේ කොට ම ඒ හයිස්පිට් ඩේට යුස් කරන්න බෑ සාමාන්‍යෙන් නොමල් ඩේට පැකට්ටක් යවාගන්න වගේ තම හොඳ අනිත් එක තව එකත් ඒකට කේපබල් හින්ද තමයි අර ඔප්ටිමයිසේෂන් එක කරන්න පුළුවන්. දැන් හුඟක් කෙනෙක් ඉන්බිඩ් චිප් වල එයා සපෝට් කරනවා ස්ලීප් ඉන්න කනෙක්ටඩ් තියෙද්දි. ඒ වගේ හුඟක් මේ විදිහලින් පවසය කරන සපෝට් කරන එකට දෙපැත්තම සපෝට් එක තියෙන ඕන චිප් එකේ ටව එකේ ඒක තියෙන හින්දා තමයි හුඟක් වාසිය තියෙන්නේ ඔව් අනිත් එක ඉතින් අර පර්පස් එක අනුවත් වෙනද අපි හිතමු කවුරු හරි ෆ්‍රීකවන්ට්ලි ඩේටා ට්‍රාන්ස්මිට් කරන්න ගත්තොත් එහෙම ඉතින් බැටරි කන්සම්ප්ෂන් වැඩි වෙනවා ඉතින් සමහරලාට පුළුවන් ලෝ මෙමරි එක නොන් වලටයිල් එකක් තියෙනවා නම් ඩේටා ටික එක ලියාගෙන ඉඳලා එක සෙජූල් එකකට ඩේටා ටික යවන්න දැන් මේවා පාවිච්චි කරන්න පුළුවන් දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය මම හිතන්නේ ගොඩක් අය ඩෙමෝ කරනවා වතුර මීටර් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි මීටර් ඊට පස්සේ ඔය වගේ දේවල් තමයි මම හිතන්නේ වයබල් සොලියුෂන්ස් පැටියට තියෙන. එතකොට අර ඉලෙක්ට්‍රිසිටි මීටර් එකේ රීඩින් එක මාසෙට එක දවසක් යවන පුෂ් කරන එක. ඔය එතන පව කන්සර්න් එක යූස් කරන යූස් කේස් එක අනුව පව එක අනිවාර්යයෙන් වෙනස් වෙන. ඒ කියන්නේ හොගක්ලාට ඩෙමෝකරන අවුු දහයකර තියෙනවා කියලා ඒවා හොගක්ලාට පුෂ් බටන් ඒවගේ ම දෙක ්‍රිකරුත් ඉතරයි වෙන්න එතර බැට්‍රිය කොලිටික් ප්‍රශ්නයක් හැබැයි අනිත්‍යය හොගක්ලාට එච්චරකල් තියන්න තියන හැබයිති කම්බයින් සලූෂන්ස් කරන්න පුළන් දැව ධාරනකත අපිතම රිවල බෝට ලෙවල් මොන්ටරෙන් සිිටම් සයි කර කියලා දැනටිතින් වා ගොඩා කඩ කරනෙක ජිපර සොඩ හෙම නැත්තං වයිෆයි හරි ඉන්ටනෙට් හරිමාකර කනෙක්ටිවිට එකක් ජිපර සුඩ දුවන්න දැ මේ වගේ කයිකරොත්තම අපට පුළන් පොඩි සෝල පැනල්ලක් වගේ හයි කල්ලා ඇත්තරම කිව්වොත් එහෙම මේ අර සුපර් කැප් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් බැටරියක් අවශ්‍යත් නැහැ චාර්ජ් වෙන්න. සෝලාර් පැනල් එකෙන් සුපර් කැප් එකේ චාර්ජර් රෑ වෙලාවේදී සුපර් කැප් එකෙන් වැඩ කරලා මොකද ඒ ඒ කරන්ට් එකත් ඇති. ඔව්. සාමාන්‍යයෙන් අර අරට වගේ අපි නෝමල් අපි ඔප්ටිමයිස් කරන්නේ නැතුව බලද්දි සාමාන්‍ය හතරෙන් එකක් විතර තමයි හව කන්සම්ප්ෂන් විදිහට ඉන්ඩියා ඩොලර් ඔප්ටිමයිස් කරුවොත් ඊට වඩා හුඟක්. ඉති එක නිසා හැමතිස්සම මේ දැන් මේ NBIoT වල මම දැකපු එකම වීක්නස් එක තමයි over there firmware updates. ඒකන්ද අපිතම දැන් ඔය අයිෝට ඩිව ඕකේ අයිෝට ඩිවයිස් වල තියෙන ප්‍රශ්නය මේ මම බා කියන්නම් මේ පොඩි එක්නාගේ බලලැවිල් <laughs> එතකම් බුද්ධි මේක මේ දැවය එක්කන ප්‍රශ්නකුත් අහලා දෙන මාලින්ද අපි මම දැන් Twitter වලින් අහලා තිබුණේ ඔය ඩිවයිස් වල මේ කොහොමද බැටරි ඔප්ටිමයිස් කරගන්නේ එහෙම කියලා මේ ප්‍රශ්නයක් තියෙනුනේ කලින් එහෙමත් ට වලින් හලා බැටරි ගැන මොකක්ද 24/7 රන් වෙනවන ඕ දැන් මෙහෙම අර අර අපි කිව්ව ප්‍රශ්න තියෙනවා ඉතින් ඒ කියන්නේ කෙනෙක්ට හැමතිස්සම data real time ගන්න ඕන නම් ඒ වගේ තියෙනවා නම් ඉතින් බැටරි consumption එකක් තියෙනවා ඒක හිතන්න අමාරුයි ඒතකොට ඒ වගේ use case එකකට ඔය ඒක අපිත් අර අර ලෝරා try කරනකොට ඒක sensor එකක් තියෙනවා ඒක සාමාන්‍ය ඒගොල්ලෝ අවුරුදු 5ක් තමයි මේ බැටරි කියන්නේ. හැබැයි ඒ අවුරුදු පහ කියන්නේ අර විනාඩි 180කට සැරයක් මේ ඩිවයිස් එක අපි ඔක ඩෝ සෙන්සර් එකකට හයි කරන්න ගියා. ඒක දාලා ඒකේ අර ඒකේ මේ ඇක්සලරෝමීටර් එක වෙන හින්දා ඒක සාමාන්‍ය පෑ හතරක දි පහකදි වගේ ඉවරයි ඩිවයිස් එකේ බැටරිය. ඔව් ඒක ගොඩක් අයට අර තේරෙන්නේ නැත්තේ කියන්නේ දැන් අර ওই බැටරි බැටරි සහ ඒ කේස් එක දැන් උදාහරණයක් දොරට වගේ ගත්තොත් ඔක පවර් කරන්න බැරි කමක් නැහැනේ. ඒ වගේ හිතන්න ඕනේ එහෙම නැත්නම් මොකක් කරේ දැන් දැන් අනිත් එක ගාරින්ග මේ අර ගොඩක් try කරන එකක් තමයි දැන් development board තියෙනවනේ ඒකක්ම production ගෙනියනකොට ඔය ප්‍රශ්නෙත් එනවා ඒක ලොකු ප්‍රශ්නයක් development board ඔය හදලා තියෙන සාමාන්‍යයෙන් connect කරලා වැඩ කරන්නනේ ඒකට ඒක තියෙන regulator එක eh, efficient eh, එකක් නෙමෙයි ඒක මොකක්වත් හිතන්නේ power consumption එහෙම ඒකට නිකන් USB පව දීලා වැඩ කරන්න ගියාම පව වේස්ට් වෙනවා සෑහෙන. ඔව් දැන් NB-IoT වගේ පාවිච්චි කරන ඕක ගොඩක් අන්සන් දැන් උදාහරණකට Arduino ගත්තොත් එහෙම Arduino ගොඩක් ඇවේ 7805 වගේ දැම්මොත් එහෙම linear regulator එකක්. තේරුමක්ම නැහැ. ඒ කියන්නේ heat එකයි ඔක්කොම dissipate වෙන. ඊට පස්සේ ඔයාට ultra low noise, ultra මේ ඒ කියන්නේ රෙගලේටරක් ගන්නට ගොඩක් කලාට බලන්නනේ ගැන කොච්චර අයිඩියල් අයිකන් අයිඩල් ඉන්නකොට පවකන් සම්ෂන් ඇති ොකද හැම එකකම තියෙන දැව ධාරණගතත් අපි බැට්‍රිය අදාන ටල්ලෝ සිතර දාලාෝක ත්‍රීවෝල්සලට ඩවන්් කරනවා කියන්නේ ලොකු එනජී වේස්ට එකක් තියෙන ඒක ගොඩක්ට තේරෙන එක දැන් සමාරලට කට්ටි තන්ඉන්න දැන් හරි අපි 24 වෝල්් දීලා මේක ෆයිවෝල්ට හරන හරි දැන් ගොඩක්ට ම්බ ඩිවයිස ොක්කෝගේ 3.3 වෝල්ට හෙමනති ටඩු ඉතින් එතකොට අර මේ වේස්ටේජ් එකක් තියෙන හැමතිස්සෙම ඕක ස්විච් මෝඩ් වගේ එහෙම නැත්නම් හොඳ ඉෆිෂන්ට් එකක් පාවිච්චි කරන නම් අවුලක් නැහැ. නමුත් ලිනියර් රෙගියුලේටර්ස් වගේ නම් ඔය තියෙන ගොඩක් අයට මිස් වෙන පොයින්ට් එකම ඕක තමයි. ඒ කියන්නේ ටිකෙන් ඩිසිපේට් වෙනවා. ඒකයි දැන් අපි දැන් ප්‍රොඩක්ෂන් එකට මොඩියුල් එකක් ඩිසයින් කරනවා නම් මේ ඒකත් හිතන්න බුල අනිත් එක දැන් බැටරි නම් දැන් 3.3 එකක් නම් ලිතියම් සෙල් එකකින් රන් කරන්න පුළුවන් නේ. එතකොට අර මේ මේ රෙගුලේටරේක ඩ්‍රොපව් වෝල්ටේජ් එකක් තියෙනවනේ. ඒ ඒක සාමාන්‍යයෙන් ගොඩක් ඒ වගේ වැඩි. එතකොට ලිතියම් සෙල් එකේ අර උපරිම පාවිච්චි කරන්න බෑ. ඊට වඩා පොඩ්ඩක් බහිනකොටම රෙගුලේටරි ඔෆ් වෙනවා. 4.1 තමයි මැක්සිමම් වෙන්නේ. ඕකෙ දැන් 4.9 3.9 වගේ වෙනකොට රෙගුලේටර් කන්ස්ටේබල් වෙනවා. ඒකින්ද හොඳ ඒ වගේ රෙගුලේටරයක් හොයාගෙන එහෙම ඩිසයින් කරොත් අනිත් එක කැල්කියුලේට් කරගන්නත් පුළුවන් නේද? අපි දන්නවනේ කොච්චරල අපේ ඩිවයිසක ස්ලිප් වෙලා ඉන්නවාද එහෙම කියලා ඒක ඩිසයින් කරගත්තොත් හරියට මොකදර ඩිවයිසර ප්‍රශ්නයෙන් කට්ටිය නොතේරෙන කතා ඩිවයිස් එක ස්ලීප් වුණාට රෙගියුලේටර් එක ඇක්ටිව් කියන එක අපේ ඒකන ප්‍රධාන ප්‍රශ්නය තමයි අපි IoT වල දැන් ඩිවලොපර්ස්ලත් එක්ක වැඩ කරද්දී සමහර අය ඉන්නවා යාළගේ ඇත්තටම ඉලෙක්ට්‍රොනික නොලොජි එක මාර තත්ව තින යාට ෆර්මයක හරියට මස් කල ලියගන්නම ඉටම සොෆ්ටය කරපු කටයන්න ෆර්මයක ලියගන්න පුලහ ලවල්ලකට එලෙක්ට්‍රොනික යාට ඉලෙක්ට්‍රොනික් ලජක ඔය දෙකම ඇතරම අම්මටම තියනවන සාමන හොඳ ඔප්ටිමයිස් කල ලියගන්න ෆර්ම පැත්ත බැලුවත් දැන් අපි ඒ පවිච්චිකන ප්‍රසේසර ගැන හොදටම මේ ස්ටඩි කරන්න වෙන මොක ඒ ස්ලිප් මෝට් තින එකක විදිහට ඒ සමහර ස්ප86ක් e එකක් ගත්තොත් ඒ ස්ලිප් මෝඩ් එකත්තින ආර්ටසික විතරක් අඩ කරන්නම දාගන්න පුළුවන් ඉරස තව ්‍රීප් මෝඩ් එකක් තින ඒක රීසෙට් බට්න එකෙන් වේක් කරන්න පුළන් ඒ වගේ අපි යෝස් කේස එක අනුව ෆර්මයක ඩිසයින් කරගෙන ඔප්ටිමයිස් කරන්න පුළුවන් ඉති ලොකු ප්‍රශ්නයක් නෙමේ බැටරි කියන එක හරියට මේ ඔයටික කන්සන් අනිතක දැන් ඔය දැන් ගුඩාරණයගත බැට්‍රියක කොච්චර කොලිටි බැට්‍රිය අද කියන එකත් වටනවා උදාහරණගත දැන් අපේ දැන් සරල උදාහරණ දෙන්න අපේ සැම්සුන් TV වල ස්මාර්ට් රිමෝට් එකට කට්ටිය දානවා බැටරි දෙයක් අරන් ඔය එවරෙඩි දෙකක් හරි ලක්ෂ පාන දෙයක් හරි දානවා මෙම දාලාගෙන මේ බැටරි දැම්මා දවස් 3 4ක් රිමෝට් එකේ බැටරි තියෙන්නේ නැහැ කියලා අර ඒකට හේතුව තමයි අර ගට්ටියට තේරෙන්නේ නැහැ මේ බැටරියක් ගත්ත පළේට බැටරිය සයිස් එක පෙන්න පළේට බැටරි එනර්ජි කොච්චරක් ගන්න පුළුවන්ද කියන එක ඒක ගානෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් ගානක් කියන්නේ අපි අද ඉන්ඩියා ටිකටම බැටරිය බැලුවා බලනකොට එකක් තියෙනවා USA manufacture කරන එක යාලා අවුරුදු 10ක් දුකද කරන් කරනවා ඒක සාමාන්‍ය ඩොලර් 25ක් විතර වෙද්දී ඒකම චයිනීස් එක තියෙනවා ඩොලර් 4ට 5ක් ඉතින් ඒක කොච්චර දුර තියෙනවද ඒවා කිසිම ඒ වයිද රිසල්ට් එක තමයි අර මේ Note 7 බූම් <laughs> <laughs> මොකද ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ ලිතියම් සා දැන් ඔය ගොඩක් අරග 18 දැන් මේ දවස්වල එන famous battery ඔය 18650 නේ පොඩි හැම එකටම පාව බෝල් හදන්න පුළුවන් කියන හැම එකටම පාවිච්චි කරන දැන් ඔය ගහලා ඉන්නේ 4000යි 5000යි කියලා දැන් eBay ගෙනකොට 500ක්වත් නැහැ සමහර ඒවා තියෙන ඇත්තටම අර ටයිටල් එකේ ලොකු ගානක් දාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ යට කොහේ හරි දාලා දෙන ඇක්චුවල් කැපැසිටි කියලා මේ ක්ලේම් කරන්නත් බෑ <laughs> <laughs> ඒක නිසා ඔය IoT කියන්නේ හරි ට්‍රිකි එකක් දැන් මේ අපේ රණුක හිතනවා දැන් ඔය IoT බැටරි වගේම තමයි ගෑන් ළමයි නුත් ට්විටර් තියෙන අය ඉන්නවා ට්විටර් නැති අය ඉන්නවා ට්විටර් නැති අය කොහොමද මීට් අප් වලට ගියේ හැබැයි ගිය පාර මම අර කිව්ව කතාව කට්ටිය අප්‍රූව් කරලා තිබ්බා බුද්ධික රණුක කොහොමද අඳුරන්න නැති ගෑන් ළමෙක්ක මීටප් එක කරහා නම්බර් එක ගන්න ගන්නේ රණුක දන්න කෙනෙක් කියලා තිබේ ආයෙම තමයි රණුක කරන්නේ කියලා. <laughs> ඔව් දැන් Twitter එක account එක දැන් මේ මම කරනවා කියලා මේ තමයි හිතන් ඉන්නේ කට්ටිය. ටෙක් කතා එකද? අපි ඒක ගැන කිසි කමෙන්ට් එකක් කියන්නේ. <laughs> ඒක ගැන අදහස් ප්‍රකාශ කිරීම වැළකීන අපි ප්‍රශ්නකට ගිහිල්ලා NBIT ප්‍රශ්නක් තිබ්බා. මේ එම ඇත මේ වටස පබ්ඩේට් ගැන පොඩ කියන්න මොකද වච ගුප් ගුප් කෝල් ගන්න පුලන්නද ඒක බං ගොයි කාල ගන් තිබද ගොයි කාල දන්නේ මේ ළඟදි හරිටම මේ වුණේ නෑ අප්ඩේට් එක මම මේ මාස එකහමාරකට කලිනුත් බිස්නස් කෝල් එකක් දැම්ම ගෲප් කෝල් එකක් ඒ පැත්තට එක්කනත් කර වුණා ඇයි බීටනේ අපි ආ බීටා ඉතින් අන්න එහෙම කියන්නේ ඉතින් බීටා යන්නේ පැමුණාට පෝපාච්චර මං ක්‍රෝමුත් බීටා ඉන්නේ ආ නෑ ක්‍රෝම ඩෙව් ඉන්නේ <laughs> ඒකුත් බක්සෙන්න එහෙම ඒකට දාන්න සාමාන්‍ය ස්ටේ බලන්න අපේ අඹ බලර සොෆ්ටලියල් දානවාගෙන මේ හරි අර උඹලා මොකද මොකද මේ ඩෙවලොපර් එන්වයරන්මන්ට් එක වැඩ කරලා රණුක ගිහිල්ලා දාලා ප්‍රොඩක්ෂන් එකට වැඩ කරන්න හැල. ඒතර මම කව ප්‍රොඩක්ට් ඩෙවලොපර් එන්වයරන්මන්ට් එක ප්‍රොඩක්ෂන් කරනකොට මැච් එක නෑ ඒ දෙක මැච්ලු. මැච් නෑ වැඩ කරන්නේ මේ බා. <laughs> එකේම දෙන්න කිලෝ එක. එක මෙන්ෂන් <laughs> අර අර කට්ටිය ඉස්සර මට හොඳට මතකයි .net application ලියලා දැන් .net ලිව්වට පස්සේ machine එකේ වැඩ කරනවා තමන්ගේ ඕක server එක deploy කරන්න ගියාන් පස්සේ තමයි අර version match එක. ඒකේ ලයිබ්‍රරි ඔක්කොම ඊට පස්සේ අර control වැටුනහම දුවන්නේ නැතිව ප්‍රශ්න එක මම හොඳට දැකලා දිනම් කට්ටිය කරන්නේ සර්වරෙක් ගන්නවා සර්වරකට .net install කරනවා මේ ඊට පස්සේ Visual Studio දානවා දාලා ඒක තමයි develop කරලා කෝඩ් එක මම desktop එකක් වලත් මම දැකලා තියෙනවා සමහර post machine එක යමවා කරන සමහර අය කරනවා කෙලින්ම ගිහින් අවුලක් ආව debug කරන්න ඒවත් ගන්නවා ඒක product එකට දාලා ඒ වර එර එර එකක් තියෙන කෙලින්ම debug එකමයි ඒක දැක්කම මට වන් මේ ළඟදි මේ හෙන කියන්න ලැජ්ජයි ඒක ලොකු හෙන ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක සිස්ටම් එක මේ ඒක .net application එකක් දුවන්නේ web base එකක් ඒක පොඩි වැඩක් කරන්න කියලා මට ඇක්සෙස් දුන්නා. ඇක්සෙස් දුන්නා ස්ක්‍රීන් එක බලනවා ඩිවෙලොපර් යාතර වැඩ කරනවා. ඒ කියන්නේ කවුරු ඇතුළේ ඩිවෙලොපර් කෙනෙක්. ඌ ඒ වෙලාවෙම කම්පයිල් කරලා රිලේ කෙලින්ම මේ ඩිප්ලොයි අර ටෙස්ට් ඩිප්ලොයිමන්ට් එක තමයි මම ලයිව් එකට පාවිච්චි කරා. අර කෝඩ් එක විතරට ටුක් <laughs> ගාලා ගන්නවා මම දැක්ක. මං කොහෙද මං කෙලින්ම කෝ මේක නම් මං අත ගහන්න බෑ. ඕගොල්ලෝ මොකක් හරි කරගන්න කියලා. ඉතින් මට එදාලේ බය හිතුණේ අකෝ මම අපි කියන්නේ මෙච්චර ක්‍රිටිකල් ඉන්ෆර්මේෂන් තියෙන එකක මෙහෙම එහෙම කරන කට්ටිය ඉන්නවා. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ ඒක සල්ලි නැති එකකුත් නෙමෙයි. ඒ කියන්නේ ඒක එහෙම ඔඩිටඩ් ඒ කියන්නේ සර්ටිෆිකේෂන් තියෙන මම බැලුවා මේ සර්ටිෆිකේෂන් දුන්නේ කොහොමද කියලා ඒවට. ඒවට වෙන වෙනම අරමුණ නැති. වැඩ කරන්නේ නැති නෝර ඔක්කොම දා සිකියුරිටි තියෙන වැඩ කරන්නේ. නෑ ඔය ඩොට් දැන් හැබැයි ඔය දැන් ඔය .net වලින් ඔය දැන් දැන් නම් ගොඩක් හොඳයි ඩිප්ලොයිමන්ට් නේ .net වල ඉස්සර වගේ ඔය ප්‍රශ්න අඩුයිනේ. මොනවද බුද්ධික තියෙන්නේ? අපි අදාළ නැති කතා කතා කරන්නේ. රණුගේ මේ WhatsApp අප්ඩේට් එක හොඳයි කියන්නේ ඔව් WhatsApp අප්ඩේට් එක යනවා ආසන්න මට ඒ ඒක අවුල් පොඩ්ඩක් එතකොට කරන්න ඕනේ <laughs> ඔබ දැන් මැසේජ් එක ෆෝඩ් කරා අනිත් එකට වෙනවා ෆෝඩ් කරා කියලා ඒක ආව් පේනවා පේනවා ඉතින් හොඳයි ආ ඒක උඹලා දැන් ගන්නද ආ උඹට අර ස්ක්‍රීන්ෂොට් <laughs> ගැහුවට පේන්නේ නැහැ නේ උනාට නෑ නෑ ඌ එක මැසේජ් එක එතන වටේ කොපි කොපි පේස් ආ දැන් මම ෆෝඩ් කරත් බ්‍රෝඩ්කාස්ට් එක කරා උදේ ගොඩ මෝනින් එකක් වෙන බෝඩ්කාස්ට් ආ බල උදේට ගොඩ මෝනින් බ්‍රෝඩ්කාස්ට් ගහනවා හොඳ එලාට ඔබේ ෆෝන් නම්බරේ මම සේව් කරලා නැහැ හැමෝටම <laughs> ගන්නයි සිලෙක්ටඩ් විතර තමයි ලේසි මට රණුක එකක් කවදාරේ වුණා රණුක බ්ලොක් තමයි ගුඩ් මෝනිින් වන්න ගුඩ් මෝනිින් නෙේ මට විකාර හායික කරියාවත් ම පාර බල්ල ඉ කාරනත බ්ලොක් කල ගුඩ් මෝනි යනකම සෙල්පි හලා ඒ ඇතුලි ගුඩ් මෝනිින් කි ගෙඩක් කරලා රඩු ගම වරග කණ්ඩා ඩිස්රඩි කියල බ්‍රශ්ිගෙන් දත්ව ගඩ් මෝනි ප්‍රෙන්ස් කියලක් ගුඩ් මෝනි යාලනේ අතම දත්මදිවා දැන් ඔෆිස් එකේ මම හදාරන්නේ. හරි මොකද්ද කියන්න බෑන ඔයගේ මේ WhatsApp ඉතින් වෙනද අලුතෙන් වෙච්ච දේවල්. වෙච්ච දේවල් ඉතින් Google කොල් එක කරන් බලවෙන්න. හොඳයි අපේ network කට්ටියට මේ පින් සිද්ධ වෙන්න. මේ දෙතුන් පාර රීඩෙක්ට් රීකනෙක්ට් වුණා. අන්තිමට මම නිකන් ටෙස්ටිං කෝල් එක පැයකමාරක් විතර ගත්තා. ටෙස්ටිං කෝල් එක. ඔව්. ටෙස්ටිං කෝල් එක. ඒකට තව හතර දිනක් විතරයි තාම ඇඩ් කරගන්න පුළුවන් උනේ. ගෲප් එකේ දැන් උඹ කිව්වහම තමයි ඒකේ ගෲප් කෝල් නැහැ කියලා මතක් වුණේ. මට කවදා try කරලා නැහැ මම අරගන්න ඒකේ. නේ එක එකන මුලින්ම එකට කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඒකේ තමයි ගන්න. මට ඇත්තටම මෙහෙම වැඩක් කරා. දැන් ඔය මේ බිස්නස් කෝල් එකක් එකක් UK ටෙක්නිකල් කෝල් එකක්. හරිද? මම දැන් මොකක්ද හෙන්න මොකක් හරි සිස්කෝලගේ මොකක් හරි කෙහෙල් මලක් එව්වා අර මීටින්ද මොකක්ද දෙකක්. ඒක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මං ගෝ එනවා WhatsApp call එකක් ගන්නම් කියලා. දැන් හැමෝම කියනවා WhatsApp වල group call ගන්න බෑ කියලා. මං ගෝ මන් දන්නේ මගේ නම් මෙතන add කියලා එකක් පේනවා කියලා මං ඉතින් කට්ටි add කරලා call එකකට ඔක්කොම කරලා පස්සේ තමයි මං දන්නේ මේ අලුත් feature එකක් දාලා මම පිටයි මට තියෙනවා. <laughs> එහෙම එකක් මීට කලින් තිබිලා නැහැ කියලා. මම නම් සාමාන්‍ය කරන්නේ දැන් මේ මට WhatsApp call එකක් අහම මම දැන් රණුකත් WhatsApp එකෙන් call කරන්න ඇහෙන්නේ නැහැ නේ. මයිට ඇස්සේ නිකන් call එකක් අරන් ගිහින් අයිබා ඕකෙන් ගන්න. ඔය local ඉදී WhatsApp අරන් දෙනවා නේද ඉතින් ලොකු. අවුලක් නැහැ නේ ඉතින්. ඇහෙන්නේ නැහැ නේ බං. ඇහෙන්නේ නැතුළු එපා. උඹ ඉතින් කතා කරන එකක් ඇහෙන්නේ නැහැ මම ඒකයි තියලා ඉතින්. මුලට ගියේ සැල්ලේනියෝ කතා කරනවා කියලා පොඩ්ඩක් කියලා ගියාට පස්සේ තමයි. යාට බුද්ධි ගන්නේ. දැන් උඹ ලෝකල් කෝලුත් දැන් අනික මාර්ග පස්සේ නේ වාහන යනකොට WhatsApp කෝල් ආවම ආන්සර් කරන්න බෑ. හැන්ස් ්‍රීගෙන් අන්සරන්න ොන්න වෙල්ල බල්ල ඒක හැ මගේත ඕ ඒකට ඇඩමිනිස්ට්‍රටිය රයිස් දෙන්නන වච්චප් එකට ඒව දෙන්න බෑන මොනගන්න මමන ඩයිලෝ ගැප් එක දැම මුලිම කරන්න නෝ නෝ මේ මොවිටලත් පැදන්න සෙල් කෑක හොමකක්ද සෙල් කැප් පටන් ඕ oh, දැ මේ දේන කියලා මේ අර යුSD ගහන්න ඇතුවමේ හැබැයි අර වාති තියන්න සෙල්ෆ් කෑප් එක මේ දසම ෆෝන් එක දුන්න මොකක් කරේ ප්‍රශ්නකට මේ මේක ඩූ ඇප්පකින් ස්ටෝකල් මඟ වාර මොකද මේ ස්ටෝකරය කියලා නෑකද ඌ අර කවුන්ට එක ඉන්න එක ආහෙම තමයි එහෙම තමයි අර ගාල්ල එහෙම සමහර කරන්නත් නෑ ගාල්ල ඩයලොග් එකේ ඉන්න එක නම් මම ප්‍රයොරිටි පොරදින නෝමල් එක මම ප්‍රයොරිටි කලින් කියන්න පේස මේ සිකරට තම එන්න මේ මන්න කාදක පැටි කියලන්න මොකට ට ඉක්මට ආරක කවන්ටේ ම දන්නම ලබ්ිෂ මට වෙනම කවන්ටේ ඇති ඒකට තුම් බයි සමල්ලට එක ලොකල් ලොක ගලවන්න වාඩි වනායක වාඩලා නම්බර ගහ බල්ලා ආයෙ මොකද වටලා කවුරුත් මාකර් එකක් කිව්වා. ඊට පස්සේ ඌ නැගිටලා ඇවිල්ලා ඔය කෙල්ල වයින් කළා ඌ එල්ල වටිනවා. අය වෙන මේජර් කෙනෙක් ඉන්නවනේ. ආ හල්ගල් වෙන මේ කෙනෙක් කෙනා ක්ලබ් ඩිෂන් හදන්න කරා. ඇයිස පොලි මීටිය එක මම යනවා. ඉතින් පොලි මීටිය ඉතින් ගමන් නැහැ කියලා. මේ හරි ප්‍රශ්නේ නමුද යන්නේ. මේ <coughs> මේක සති දෙකක් තුනක් විතර හා තියෙන එකක් මම දන්නේ. මේ wireless HDMI transmitter මේ සාර්ථකද කියලා අහන්නේ. මං ඔගෙන බොන බොන බොන ලෙවල් එකට කතා කරා මෙහෙමයි වැඩේ තියෙන්නේ දැන් මම ගෙදර මට ওই ප්‍රශ්නේ තිබ්බා මට තිබ්බා එක සැටලයිට් රිසීවර් එකයි තියෙන්නේ කාමර දෙකේ වැඩ කරනවා දැක්ක ගමන් ඒ දිග කේබල් එකක් දාන්න කියලා තමයි කට්ටියගේ එන රෙකමෙන්ඩේෂන් එකේ මම මීටර 30කට අඩුයි HDMI ස්ටෑන්ඩඩ් එක අනුව අඩි 50ක් පුළුවන්. අඩි 50 කේබල් එකක් හොඳ එකක් බැලුවම ලොකු ගාණක්. මීට පහලක් ගරගන්න තව කනෙක්ෂන් මගේ කමන්න කියල එකන කෙබල්ල දුනම ටෙස් කරන කියලා බැඩ් දැන් ඕක ගන්න ක්‍රම දෙකක්න දැම්මගේ සටලයි රිසිවරක තින සටලයි රිසිවරකට ස්පිට එකක් ගන්න දෙකට කඩන්න එක දෙකට කරන්න ගල එකක් ටීවකට ගන්න නිර්වස අනිත්තක නිට්ටියකට ගන්න තොට ඕස්ඩමයි වල තියෙනවා ටේ කමිනිිකේෂන් ටේ කමිනිිකේෂන් කියන්න HDMI දැන් අපේ සටලයි රිසිවරකින් දන්නවා මේ ටීවකට කනෙක් කරේ TV එක මෙහෙම resolution එක support කරනවා මේවයි කියලා අය දෙන්න අතර communication එක. ඊට අමතරව HDMI වල තියෙනවා තවත් ඒවා audio power audio return ඒ වගේ නෙමේ අමතරව remote share කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් TV එකට එවන්න පුළුවන් commands satellite එක එක remote එක එක remote එකේ. ඒවත් තිබ්බහම වෙන්නේ දැන් ටීවී දෙකක් හයි කරාම මේ කමියුනිකේෂන් කොහොමද හැන්ඩල් වෙන්නේ? ලොකු අලයක් කරනවා. ওই දෙක මැච් වෙන්නේ නැහැ. ඊට පස්සේ HDMI වල තියෙන චාටර් එක තමයි HDCP high definition content protection. ඒ කියන්නේ මැද්දෙන් කවුරු හරි ඔබන්න try කරනවා නම් ඌ වැඩ කරන්න. ඒක ලයිසනින් එක. Hmm. ඒක තියෙන්නේ Blu-ray HD වගේ බලනකොට කාටවත් කොපිරයිට් ප්‍රශ්නට ඔය තියෙන එක. ඕක ඇත්තටම හොඳට වැඩ කරන එක. ඒක නිසා ඔක්කොම වයර්ලස් යන අය ඔක්කොම කලින් බලන්න වෙනවා මේ ස්ප්ලිට් කරන ඩිවයිස් එක හොඳ එකක්ද? ඔය හොඳ ඔය ටික ඔක්කොම වෙන්න ඩිවයිස් එකේ ඒ ඩිවයිස් වල තියෙනවා ප්‍රයිමරි ඩිස්ප්ලේ එක කෝකද කියලා. එතකොට ඒක සෙට් කරාම එයා කමියුනිකේට් කරන්න දෙන්නේ මේ දෙක අතර විතරයි. අනිත් ඩිස්ප්ලේ එකට යවනවා මේ ඩිස්ප්ලේ එකේ තියෙන ස්ටෑන්ඩඩ් ටිකම. එතකොට දැන් සමහරවල්ලාට එකක් 720p විතරයි සපෝට් කරන එකක් අනිත් එක 1080 නම් මතක ඇතුව 1080 එක ප්‍රයිමරි කරගන්න නම් නැත්නම් අනිත් එක 720 වලට මාරු වෙන විතර. ඔය ඔක්කොම කරගත්තා කියමු. ඔය ටික ගන්න ඩොලර් 50ක් යන two way communication හොඳ ස්ප්ලිට් එකක් ගන්න. දෙකකට කඩන්න නම් අවශ්‍යතාවය. දෙකකට කඩන්න අවශ්‍යතාව උගෙන හිතන්න බෑ. ඊළඟට තමයි මේක කේබල් එකක් දුර දාන්න පුළුවන්. මම රුපියල් 55000ක් වෙනවා ඔය කේබල් එක. එච්චර හොඳ එකක්. HDMI. ඔව් වැඩ කරගෙන ස්ප්ලිකර් වෙනවා. ඒ කියන්නේ එනවා ආයි ස්ක්‍රීන් එක යනවා ආයි ෆ්ලිකර් වෙනවා ඔය වගේ එකක් වෙනවා. ඒක අවුට්. يعني 55000 කේබල් එකටත් ඒක කරන්න බැරි නම් හැබැයි අර දැන් ඩම් දේවල් දැම්මා දැන් මෙයා නම් හදුවේ CCTV එකක් ගන්න. ඩම් ඩිවයිසස් වැඩ කරනවා ඒගන්න කටන් ප්‍රටෙක්ෂන් නැති ඕන යන වගේ වැඩ නමුත් සැටලයිට රිසිවස් දූරේ පලේ සොයි දෙක වැඩ කරන ඒක නිසා කේබල් අදදාන්න ඕනම් පුළුවන් අරවගේ ඊළඟට කඩවල විකුණන එකක් තියෙනවා HDMIෝ ඊදනෙට් කියලා ඊදනෙට් කේබල් දෙකක් ගහන්න පුළුවන් ඒක ඇත්තරම වෙන්නේ කිසිම දෙයක් කරන්න අර HDMI වයර් ටික ඉන්ටර්නෙට් එකට මැච් කරලා ඉන්ටර්නෙට් එකේ වයර් වලට විතර වෙනවා වයර් ටික ගන්න ඒකත් සාමාන්‍ය මීටර් 5 6ක් අර HDCP අරම නැති චාටර් එකක STP කේබල් එක shielded twisted pair නම් යම් තාක් දුරට සාමාන්‍යයෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඒක කේබල් quality එක ඔයගෙම මත විසඳන. හැබැයි යාට දැන් ඕනේ CCTV නම් ගොඩක් කලකට වැඩ කරන්නේ. හැබැයි CCTV හැම එකෙම වගේ video out එකකුත් තියෙනවා. VG එකක් තියෙනවා සමහර ඒවා කර analog out එකක් තියෙනවා. ඔව් ඉතින් VG එක ඊට වඩා වැඩ කරන්න තියෙන තියෙනවා. ඊළඟ එක තමයි ඇත්තටම HDMI IO internet වෙනම තියෙනවා. ඩේට විදියට යන එක කැට්සික් වල පුළුවන් දැනට මම මීටර් පහලවක් ඒ දෙකක් දාලා අවුරුදු හතරක් පාවිච්චි කර අවුරුදු හතරයි අවුරුදු හතරක් පාවිච්චි කිසි අවුලක් නැහැ කිසිම අවුලක් නැහැ ගෑස් එන්නේ නැහැ ඒකේ 2 වේ රිමෝට් එකක් තියෙනවා ඒ කියන්නේ කාමරේ ඉඳන් රිමෝට් එක පාවිච්චි කරාම IR සෙන්ඩර් එකක් තියෙන අනිත් පැත්ත. එතකොට රිසෝල් කරලා අර පැත්තේ වැඩ කරනවා. ඔය එකක් ගන්න ඩොලර් 150ක්වත් වියදම් කරනවා. ඔය කැලි දෙක ගන්න. ඊළඟට වයර්ලස් කියන එකට ඇවිල්ලා ඇත්තටම වැඩ කරන්න ඕන එකක් ගන්න නම් ඩොලර් 350ක් 400ක් අතර යනවා. මේකත් මීටර් 20ක් තමයි උපරිම ක්ලියර් ස්පේස් එකේ. eBay එකේ දෙන උගක්කේ මමත් try කරා වැඩ කරන්නේ නැහැ. කොනක පට්ට වල ඩිලේස් තියෙනවා. වැඩ කරන්නේ නැහැ. දැන් අනිත් එක තමයි දැන් දැන් පස්2 එකක් වගේ ගහලා රිමෝට් එක එකක් බවාම මලදික වැඩෙන අර රිෆ්රන්ස ගන්නේ ටිකලාලේ ඒක අවුල් ඉතින් මගෙනං දැනට රෙකමෙන්ඩේෂන් එක තමයි එක HDMIෝ ඊදනෙට් කොඩ ඇත්තනම ගීදන නෙමේ එන්ටුවන් කැප්සික් කේබල් එකක ශීල්ඩ් එක වැඩකන ශීල්ඩ් දෙන එක මස්ට නෝමල්ල වැඩ කරන ශීල්ඩට හොඳ කේබල්ල කරනම් වැඩ කරන්න ඊළඟ එක තින ඇත්තටම HDMIෝව IP ඒකටත් කැට්සෙක්ස් ඕන ස්විච් එකක් කරා වැඩ කරනවා මීටර් 100ක් වුණත් යන්න පුළුවන්. හැබැයි ඩෙඩිකේටඩ් ස්විච් එකක් වෙනම තියෙනවා මොකද ප්‍රකට් බ්‍රෝඩ්කාස්ට් එකක් වෙන්නේ. ස්විච් එක ප්ලග් වෙනවා වෙන මොකුත් කරන්න බෑ. හැබැයි মালටිපල් රිසීවර්ස් ගහන්න පුළුවන්. ඒ කියන්නේ එක ඔයාට තියෙන සැටලයිට් රිසීවරෙන් කාමර පහක් තියෙනවනේ කාමර පහටම රිසීවර්ස් පහක් හයි කරගෙන රිමෝට් බ්ලාස්ටර්ස් උත් හයි කරගෙන ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි පහේම පේන එක. ඒකන ඒකන වෙන්න අනිවර හම <coughs> ඒක පුළුවන් ඒ වගේ එකක් ගන්නනම් අඩු ගානේ ඩොල එක ඩිවයිස ඩොල අසුව කනුවක් විතරන එත දෙපැත්ත ගත්තතම එක සියටක් වගේ යන ඒ වගේ තියෙන ඉතින් බඩු තියෙන ලංකානමන් තාම යෙට්ටුසී ලංකායි හොඳ ගන්නවන ගන්නවන සල්ලි වේදන් කරලා රිවියව් බලලා හොඳ කරලා ගන්න වයලස් නම් මගේ නම් කිසිම රෙකමෙන්ඩේෂන් එකක් නැහැ හැබැයි ඉතින් CCTV එකක් නම් මගේ මම නම් කියන්නේ VJ වයර් ගඩ ගන්න. VJ නම් මම මීටර 20 30 අදපුවක් දැකලා තියෙනවා වැඩ ගන්න. මේ මෙයාට ඕන ඇත්තටම CCTV මේ එකක් මේ DVR එකකින් monitor එකක් කනෙක් කරගන්න. ඔව් දුර කියලා 15 15ක් විතර. මීට 15 නම් ගොඩක් වෙලාට HDMI හොඳ කේබල් එකක් දැම්මත් වැඩ කරන්නේ නැත්නම් VJ දාගන්න. මොකද ඔය කියන හැම DVR එකෙම VJ එකක් තියෙනවා. අනි කොලිටයත්ම හිතන ලොක ප්‍රශ්න ලොකොලසන්න අපි අයිගන කැමරයක්කොම කත්ම එතගනි තව වයරස් ඔන්නන් සොලෝෂන් එකත්තින එක කොලිටි හැබැ අඩුයි අර මේ කොට් කොක්ටවට හයිකන ඕ ඒ ඒක හැබැ මේවා මේ ස්ඩ විතරන්න ඔවු ඒක නිකන් වීඩියෝ අමාර කරගත්තර ඒක අමාරය මොක දරක කොටුවල ස්ක්‍රීන් එක අටක් නමයක් විතර ඒවගේ රෙසලූෂන් එකන මදිවේ නැතම් බොඩි එකන් ෆ්‍රේම් ටිකක් මේ කරගන්න ගොඩක් ඒක දුර වැඩගන්න සෑන්න ඩවියාරගේ අයිත් මේ බෙබ්ියක් මොකට සපෝට් කරනවා නම් මේ යට කොහරි නම් බලන්න හෙමදාගත් ඕ ඒක එහෙමක් කරන්න බල අර ඇන්ඩරෝයිඩ් බොක්ෂයක් වගේ අරගෙන පොඩි මේකක් ගත්තන ටඩි මගේ තල්ලෙසි දැන් මම කල්ලා තියෙන මම ඔය දැන් ඩීබිආරකට පොඩි කෝඩ් ඩැල්ලියාගෙන ඉන්නවා මේ DVR වල එන ෆීඩ් එක අරගෙන VLC හරහා VLC plugin එක web embedded කරලා මම දැන් මොකද ඇප්ලිකේෂන් හරියට නැහැ ඔය DVR වලට එක එක එක එක ස්ටෑන්ඩඩ් තියෙනවා මේ ඩෙස්ටොප් එක බලන්න දැන් මට ගෙදර එකේ බලන්න Mac එකට කිසිම සොලියුෂන් නැහැ මොකද ඉන්ටර්නෙට් වල ඔව් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හොයනවානේ දැන් ඉන්ටර්නෙට් එකත් අලුත් ඒවා වැඩ කරන්නේ නැහැ මොකද ඇක්ටිවේට්ස් නැති හින්දා ඒක නිසා මම අර ඇප්ලට් එක ඒ වගේ නෑ මම කියන්නේ සොලියුෂන් ඔව් ඉතින් ඒක නිසා මං කරලා තියෙන අර VLC දාලා පොඩි VLC embed එකක් දාලා VLC පාත් ගන්න පුළුවන් H.264 ස්ට්‍රීම් වෙනවා. එහෙම දාලා තමයි දාලා තියෙන. දැන් මං අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරනවා. අවුලක් නැහැ. හැබැයි හැමතිස්සෙම අර Safari එකේ Safari විතරයි වැඩ කරන්නේ. Chrome උත් රිජෙක්ට් කරන plugin එක. Safari එකේ හරියාම ඉතින් plugin එක accept කරන්නද කියලා අහනවා. yes කියලා ගහලා යාට වැඩ ගන්නවා ඉතින් හැබැයි ඉතින් ඒක අර එකම ප්‍රශ්න තියෙන්නේ plain text password එක යනවා මේ මොකද authentication එක URL එකේම යවන්න ඕනේ හින්දා ඒක ඉතින් ඒගේම ගෙතර ඇතුලේ කරන ලෑන්න ගෙන ලොක ප්‍රශය නෑන ප්‍රශන අපේ අයින්බියයෝටවලට ඉන්දිය අයෝට හර ස්ඩම ගන්නක ඩිවයිස් කියක් විතරවන පනස්ද මං හිතන්න ඩම බිටරේට කියද ෆිම් එක පිත්සස කර ගික පික්න ගික පිටල ස්ම 1.3 ටඩේ මන්දක හෙන්න නික හිතාගන්න බැරිගන්න තිබ ඒ දැ මාලින්ද කියද මේක තියෙන රේට් එක දැන් ස්පෙක්වල්ල තියන්නේ 200 කිලෝගෙන් කියලන ටෙන්පොයින්ට ගික බිත්ස එක ඒක ඉදනට ඉදනට ඔන්න නන ඉදනටත් වන්න ගොඩක් මේ ඉදනට කතා කරහ මොටක් ද ඉදනට සීයාවා වන්ජීබිපස තවුරුදු උදදාහකිරිතර කලින් ාවේ ටෙන් කවුරුත් පාච්චි කරන්න නේ දැන් මට මේ ළඟ මැෂින්වත් නැතිව ඒ ගන්න. ඒකට හරි ලාභයි 10. ඒ කියන්නේ එහෙම ලොකු ගානකුත් නෑ බුද්ධික. cat 6a දැම්මහම පුළුවන් වැඩ කරන්න. දැන් මම මේ කේබල් කරේ cat 6a වලින්. මට ගිගබිට් දාගන්න 10 දාගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අන්න දෙන්නේ මාර 1GB දාලා මම නිකන් ට්‍රයි කරලා බලමු මොකක් අපේ තියෙන මැෂින් වල දුවන්නේ ඉතින්. 1GB සමහර. මට 10 කරන්න කියලා බැලුවේ. මොකද අර ඉස්සරහට හරි නැහැ. අසාවට. කටක් අටු ගන්න කියනකොට 10GB. දැන් එතන ස්විච් එකට සුච්චක සිච්චක ස්ටේචර අවුල් නැ කියලා ගන්න සමාලට වෙන පෝට්ටක් ගන්න දුව ද ඒ පෝට්ටගේ දෙකක් ගත්තත් ලොකු ගානක් එන්න නෙට්ට කාඩුත් සකන්න හැන්නේ වාරිලාබ ටජි පිස ඔය දැන් සවසලින් ගලවපුය හෙම දැන් මම කොහොමත් නෙට්ට කාඩ් ගන්න හිමයි මගේ නෙට්ට කාටීරි තම රියල්ට කරමට පෙන්න්න මං ඉන්ටෙල් හොඳ කාඩ්ඩයක් ගන්නේ ඊබේගේ බැලුවා සර්වර්ලින් ගලපු කාඩ් එකක් බැලගෙන ආයි කිසිම බොටල් නෙක් ඩ්‍රොප් පරම නෑ මෙහෙත් මොකක්ද සෙකන්ඩ් හෑන්ඩ් ගේ නෑනේ යාළුවා කිසිම අයිඩියා ගන්න මේ මැෂින් එක මොකද්ද කියලා මාරාඩුවට ගත්තා මේ සර්වර් සර්වර් ආපු මැෂින් තියෙනවා ඔව් දැන් ඔය මේ දැන් මම යුනිටි හැමාර පල්ලෙහා ගිහිල්ලා ඔය විකුණන කඩවල නෙට් එකක් කාඩ් මනක් තියෙනවා හොඳ නෙට් එකක් කාඩ් දෙනවා මම ළඟදී ඉන්ටෙල් අර මේ ප්‍රෝ ගිග 4 පෝට් ගිගබිට් තියෙන එකක් ගත්ත රුපියල් 3000 PCI e. යාළුවා ගන්න සර්වර් සර්වර් හොඳේ වුණා ගෞරත් ගන්න ය වැඩන්න අයින්බියට සරි මං මගේ ජම්පිං එකක් කරපොඩි <laughs> මේ මාලින්ද අපි කියමුද මේ දැන් ඉන්පස්ට්‍රක්ට එක හදනවන ඩයිලොක් ඒ ඊළඟට දැන් ඒක ඔඩ ඉඳගෙන තියන සැවිස් මොනද කියලා නිත ඔඩිවල පැස්ලට කරුවට අපි තම ඉන්බ ටවල මොනහරි අපපලිකේෂනයක් හදන්න යනවා කියලා ඒකට මං කියන්නේ ඔක සරලව. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි NB IoT එකෙන් එවන data කෙලින්ම ඒගොල්ලන්ගේ වෙබ් සර්වර් එකට යවන්න පුළුවන්ද නැත්නම් වෙන වෙබ් සර්විස් එකක් දෙන අය ඉන්නවද? නැත්තම් ඩයලොග් එකකින් එහෙම සර්විස් එකක් දෙනවා. ඕකනේ දැනගන්න ඕනේ. ඒක දැන් අපි ඉන්ඩියාට කියන්නේ අතන කමියුනිටි කියන්නේ network carrier විතරයි. එතන අපිට ඕන සර්වර් එකට යවන්න පුළුවන්. ඩයලොග් අපේ IoT platform එකකුත් තියෙනවා. ඒකට ඕන developer material ඔක්කොම ටික තියෙනවා. ඊට අමතරව වෙන ඕන එයාලට ඕන සවගේ කමිනිිට කරන අපි කිසිම බැරිියකක් දාලන ඒගැන ඇ නිකං ඉන්ටනෙට් කනෙක්ෂණ එකක් ගත්තවගේ අපිට අපේ සවරකයි අප ඩිවයිසකයි ගමන් ගෙට් කරන්න විතරක් පවිච්චි කරන්න පුළුව එම නැතුව ඩයිලෝගෙක තිය නොදවස විස්ටිකන්න ඒ පොඩක් එක අප අයෝට පලට් එක ඩයිලෝග ට පට්ම වාසය තියෙන්නේ සාමාන්‍යෙන් ඩිවලපගෙන මොහ ඩිවයිසක් හැදුව ලංකාවේ හෝ එකගන්න අයිඩියමන් නෙට්ව එකකින්න සැවිස් පාඩස් හුඟක් ඇත් එක ඒකෙන් යාලට රෙවනිීම එකක් ගන්න පුළුවන් ඩිවයිස හිතන අපිට ඩිවයිසය හදලා අපේ පපසම ඒ පොඩක්ටක් විතර එලිට දානගෙන එලිට දානකොට යාගින් අපට ඕන රෙන්ටල් ලස විසකට චාච කරන්න ඒවගේ දේවල් කරන්න පුළුවන් සහ අනි ඩයිලොක් සවිස එක මේ ඉතන එසම සැලට් ගන්නවා මේ ඒවගේවත් එක මෑශප් කරන්න පුළුවන් අපේ අයිෝට දැන්ට හදදෙන් පට්ෆෝර්ම ලිමිටේෂන් එකත් දාලනෑ කිසිම ඩිවයිස් මනිෆක්්චනකුට හරි ඩිවයිස් එකට එතකොට දැන්ට පලටෆෝර්ම කොන් බොඩ් කල තියනන හිතන් අපි හවාවේ මක් ඩිවයිස කොන් බොඩ් කල තිවාගෙන ඒකත් එක්ුණත් කමිකෙට් කන පුලම හදාගත්තයි සෙල්පියක් ගහටගෙන ගතද ලේදිනය අප කට්ටියට අපි ටක් ගාන කියලා බැලි වෙත්නෑ ටක් එක බල්ලවනේ ඔව් ඇත්තටම විනාඩි 10ක් කුඩුකුඩු ගාලා තියෙනවා. කුඩුකුඩු ගා ඔව් කුඩුකුඩු ගාපු හේතුව හොයන්න කුඩුකුඩු ගා මෙච්චර ගලක් ඇහුවනම් ටැග් මේ ඇත්තටම මේ ලොකු ටෝක් දුන්නාට ඇත්තටම මේ උඹලට මේ කුඩුකුඩු ගාන එක කවන්න බෑ. රෙකෝඩින් ගාලා රෙකෝඩින් ගන්න වෙලාවට අපි බීට් අපිත් අර බීටා ටෙස්ට් වලට බැන්නට අපිත් ඒක තමයි කරන්නේ. ලයිව් සිස්ටම් එකේ දා ටෙස්ටිං. ඒ කියන්නේ එතකොට බිට් රේට් එකක් නෙමෙයි බුද්ධික. මේ එකම දෙයක් කරන්න මට මේක මේ මයික් ලෙවල් එක පොඩ්ඩක් ඕනනම් අඩු කරලා බලුවා. ඒක නිසා හෙම දෙයක් වෙනවාද කියලා ඒක ඊළඟ දවසේ මැෂින් එක මාරු කරලා බලන්න බලන්න ඔව් මටත් සැකනම් මේ මැෂිම තමයි මටත් හිතෙන්නේ මේ අවුරුදු 9ක් තිස්සේ පවතගෙන එන මැෂිම තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා බලමු නේ එහෙම වුණත් මේ ඒකද කියලා මගේ මයික් එක කෝවිල් කියලා තාම මට හොයාගන්න බැරි වෙනවා හරි එහෙනම් NBIoT වල දැන් කාට හරි ඉගෙන ගන්න ඕන NBIT කරන්න ඕන ඩයලොග් එකෙන් කිට් එකක් දෙනවා අපිට කිට්ටයක් පෙන්නවා දැන් ඒක ඇත්තම වෙන කාට හරි දෙනවා. අපි අපේ දින හුඟක් වෙලාට ඉවෙන්ට් වල හරි කාට හරි ප්‍රොඩක්ට් එක මොනටයිස් කරන්න ඕන නම් හරි ඩෙවලොප් කරන්න ඕන නම් අපි සපෝට් එකක් විතර දෙනවා. හැබැයි තාම අපි ඒක කොහොමද ගන්න කියන මොකද තාම ඒක මැනුෆැක්චර් කරන් යන ලෙවල් එකේ තියෙන්නේ. ඉවෙන්ට් හැකතන් වලදී අපි දුන්නා කලින් තිබ්බ ඉවෙන්ට් වලත් දුන්නා. හැබැයි කාඩහරි මට මේ ඩිවයිස එක හදාගන්න ඕන කියල්දි දෙන්න තාමක් මැනිෆක්ච ඉවර කලන මශල කරන්න කමර්ශලි හුගක් කලාට අපි විතරන්න අපේ ඔපන් සෝස් කළ දාල් ද තව උගක් තැන්ගලින් වෙලබල් වේ ප්‍රඩක්ට ෝපන් සෝස් ප්‍රඩක්ට ෝපන් සෝස් ඕනකනට අරන් හදන්න පුළුවන් එහින්දා අපි හිතනවා තවතැන් කීපේ කිය ලංකාවේ ඇතුළට ඒ කියල ලියට ඔතර කෝඩිං ඕ ගන්න තනක් කොහෙද තියන්නේ වෙබ්සයිට්ක් කෝඩිං ගැන අපේ ඕකට හරපු සාම්පලුවයි ඕන ස්පෙසිෆිකේෂන්නේ විස්තරටි අපි අප වෙබ්සයිට් එක දාලා තියෙනවා අඩියමන්ටටල්ගේද IOT.අඩියමන්.io අයෝ අයෝ මේ කිවා මතක්කන මේ ඔයෝ මේක වෙන තැනකින් ගන්න දෙකන අයින්BIOT වලට ඩිවලප්මට් වෙන මොනාහර කිට්ස් ගන්න තින දෙකන් කට්ට කමශ කමර්ශල් ඩිවලපමන් කිට් කියන කමිනිිකේෂන් මොඩියල් තියෙනවා එක ජස මොඩියල්ල එක දස මොඩියල එකගෙන් බඩි මොඩියල තියෙනවා ඊටම් එක එක මනිෆක්ස් ලගේ තියනවා ඇතරම වැඩකන්තින ඒටික මටයි ලයිබ්ලිස් තින සමහරවට ඒක මේ මාලින්ද පොඩ්ඩක් කියමු දැන් අපි හිතමු දැන් ඔන්න දැන් ඩයලොග් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් uh, එක තියෙනවනේ NBI IoT දැන් මම හදන්න යනවා නම් මොනවා හරි device එකක් මම uh, data connection IoT module එකක් ගන්නවා අරගෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට කනෙක්ට් කරගන්නවා එතකොට sim එකත් එතකොට දැන් මම sim එක ගන්නකොට ඩයලොග් එකකින් විශේෂ විදියකට ඒක ඉල්ලන්න ඕනද නැත්නම් නිකන් data sim එකක්ද ගන්න තියෙන්නේ නෑ අපිට sim එකේ කිසිම වෙනසක් නෑ NBI IoT එකේ uh, සාමාන්‍ය network එකේ dialog network එක register වෙන ඕන sim එකකින් වැඩ කරන්න පුළුවන් ඩේටාත් සාමාන්‍ය තින ඩේට පැකේ ඕනක වැඩගන්න පුළුවන් සහ අයිෝටවල්ට මේ ගන්න අයිෝට විශේෂයක් නෑ හැබැයි අඩුවට රෙන්ටල් එක තියෙන කියන්නේ පොඩි ඩේට පැක්ස් තියෙන පෝස්පෙට් ඒවත් තියන ඕන ඔන්ඩික්ස් ගන්න පුළුවන් නැත ඕනම එක කිසිම ලිමිටේෂන් න්න ඕනම ඩේට වැඩ කරන වැඩගන්න පුල ප්‍රිබේඩ් ොනත් පුල ප්‍රිබේට් පුල ඒ ගැන ඇත්තනකොත් අර සිම් 7000 එක 700න්නේ 7,000 එකේ මේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මොඩියුල් එකක් ගත්තන. එතකොට දැන් අපි හිතමු මොඩියුල් එකේ AT command වලින් අපිට connect වෙන්න එහෙම කරන්න තියෙන්නේ. එතකොට ඒකට instruction මොනවා හරි තියෙනවද dialog network එකට අදාළ ඒවා ටිකක් නැත්නම් general ඒවා නෑ NBIOT කියලා විශේෂ දෙයක් මොඩම් එකත් එක්ක කමියුනිකේට් කරත් නෑ. හැබැයි මොඩම් එකේ තියෙනවා NBIOT mode එකට දානවද EMTC දානවද ඒ ටික කොමන් ඒ අපේ නෙට්වක් කියල විශේෂයක් නෙට්වක් අයිඩහම දානම යමකුත් ඒ සාමන් නෙට්වක් විදිරම රජිස්ට ඒගන්න මේ ඕනි කෙනෙකොට එහෙම දැන් ඩයිලොගකින් සිම එකක් කරගත්ත එන්බයිෝට මඩියුල් එකයි මයිකෝකටෝල එක කොයි ෝටික තිරන වැඩකරගෙන වැඩගන්න පුලගන්න හඩ හෝ ඒ සිම්මල කිසිම ලිමිටේෂනයක් නෑ කියෙන ඔයා කිවන පොඩි පැකේජස් ගන්න ඔන්නන් එතුරාගෙඩ් එකට විලද ගන්න ඕනෑ ඒක අප අයිඩිය මට්ටිම මොක තාම අපි සමහරවා හදාගෙන යනවා තියෙන ඩිමන්ට් එක අනුව සමට අප අඩිය මටීම කතාකට තුන් කලට අපට ඒක සෝල් කරගන්න පුළුවන් මෙතන හොල වෙබ්සයිටේ තු හරි පෙස්බුක් පේජ ෆස්බුක් පේජින් අර වෙබ්සයිට් හරි කොල්ල දුන්න ප්‍රශ්නන එතකට ලිින්ක අදදාමන මාලින්ද මේ ඇද අයිඩියමට අයෝට පලට්ෆෝර්ම් එක තිරනේ ඒක පාවිච්චි කරනකොට කොහොමද ඒකට මොකක් කරරි සබස්ක්‍රපෂන් මොඩල් එකත් තියෙනවාද ඒකේ දැනට අපි හුඟක් කලාවට ටාගට් කරන්න ඩිවලප් ගැන පාවිච්චි කරන එකට වැඩිය පලටෆෝර්ම එක යස් කරලා ඩිවයිස් හදලා ඉගන්නේ දැගෙන අපි ඩිවලප කෙනෙක් ගත්තොත් එයා හැදුව කියන්න මොකරි වාහනක ට්‍රැක එක එතුර ට්‍රැක්ක එක දුන්නහම ඒ පාවිච්චි කරන එකනගෙන් ඉන්කම්මයක් කරන්න ඩිවලපට දෙන ෝකෙන් තම අපි හද දන ෙන්ට්‍රපයිස්වලට වෙන තියන ෙන්ට්‍රපයිසක සබස්ක්‍රපෂන ගන්න එක වෙනම කතාව හැබැයි සාමාන නෝමල් අපි ඩිවලපස්ලා හදනවා හොක් කරට පවිච්චිකන් ලොකම උපචුන්ටික තියන්නේ ඒ හදන ඩිවයිස එක යාට පුළුව මොනටයිස් කරන්න ගැනගෙන් සල්ලි රවන එකක් ගන්න පුළුව සාමන අඩිය මට්ටක වගේ එන්ඩියෝසගෙන් එන එකින් ප්‍රසන්ටේජ් ගත්තමයි ඔගලන්ට ඒකයාට පැකච් කළ දෙන්න පුළුව දැන් කවරේ රනු කයිල මෙතර බැන්න ඔක් කියලන ඔගුල් එන්බයිට දෙන අතරනෑ මෙතරනෑ මට ඔයිලට් එකද එන්බයිට එක කයි කරන්න ගයා ප්‍රක්ෂණදවන්න හරිගෙනය කියලා කවරේ දැන්ට මේ අවුරුද්දේ සෙකන් කෝට එක වෙනකොට සාමන මට මතකවිතිනන් ටවස් සීය විතර එනබල් කරලා තිබ්බා අප ප්ලෑන් එක හැටියට ඉතුරු අයිලන් වයිටම දන්තව ප්ලෑන් එක දැනට කොයි කොහි ඒරියාවල තියෙන් නිකන් මතකින් කියන්න බැරි මට ලොකේෂන් එක මට ටික විස්තරටික මේ පෝස්ට දන්න දෙන්න හරි ඒ ඕක මේ අර ඔගලන් කවරේජ් මැප් එකෙන් දාලා තියෙනවා ලෙසි ප්‍රශ්න තියෙන තාම ඉන්ඩියාවට අපි තියෙන බීටා ඒ කියන්නේ වාඩත් තියෙන හරි ප්‍රශ්න නේ බං. ඉතින් ලේසියි. තම ඩිවෙලොපර්ස් ලත් එක්ක වැඩ කරන්නේ. ඒක හින්දා තාම අපිෂල් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. බීටනේ. එහෙම දාන්න බෑනේ හරියට. මොකද ගකාඩ ඔක කස්ටමර්ස් ලා ඉල්ලන්නේ. ඉල්ලන්නේ කො එන්ටර්ප්‍රයිස් නැත්තම් ඕක ඩිවයිස් එකක් හදන එකනේ. මොකද වලවල් තියෙන එක ප්‍රමාණයක් විතරයි වතුර වලවල්. ලෙවල් ලෙවල් බැලුවට පස්සේ ආයි කවුරුත් බලන්න ඕනේ නැහැ. මේ ඔය අතර කතා කරන්න දැන් ඕකේ කට්ටිය අහන්න පුළුවන් දැන් ඊළඟට අහන පස්සට කියන්න අපිට ෆොටෝ එකක් ගහලා ඕක අර අප්ලෝඩ් කරන්න පුළුවන්ද ඊට පස්සේ ඔඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්ද ඉන්ටර්නෙට් ගන්න ඉන්ටර්නෙට් ගන්න පුළුවන්ද ඔය ප්‍රශ්න ටිකට කියමුකෝ බෑ බෑ බෑනේ බෑ මේ වයිති කරන්න පුළුවන් ගැන ඩේට රේට් එකට වට යවන්න පුළුවන් NBIOT ඇත්තට මෙතට අවශ්‍ය නැහැ GSM එක දැම්මත් මොකද NBIOT එක පුජුන්ට මේ වාසිය තියෙන්නේ බැටරි හැබැයි SIM 7000 මොඩියුල් එකේ වාට පුළුවන් ඕනනම් තීරණය කරන්න NBIOT වල වල දින්නේ එහෙම නැත්නම් GPRS GSM GPRS වලට මාරු වෙනවාද කියලා ඔය මොඩියුල් එකේ වාසිය තියෙන්නේ ඒක ඇත්තටම NBIOT coverage එක නැත්තම් ෆෝල් බෑක් එකක් තියෙනවා GSM වල. GSM වල. ඒකේ තව ලෝ කොස්ට් එකක් තියෙනවා 7 7020 කියලා. ඔය SIM SIM කොම්ලාගේම. ඒක තින න්බියෝට විතර ඒ කොස්ට කඩුයි ඔය මොඩ ම තැන්ට කොමල යුසන්නේ ප්‍රශ්කට අම අපින තව කතා රනු මන ලව ටිප් තියනද බුද්ධික ප්‍රශ්නයක් වයන අතරද මේ දසල බලංගන්න කට්ටිය රණුක ආදරය පිළිබඳ ටිප් එකත් දෙන එක ආදර පිළිබඳ ටිප් ඔව එම පොඩක් දෙන්න නවා වාතන් දැනට මේ වැටල තියන්නේ මේ ලගදත් මන්දක තවර ගැල්ලම එක පොට ගල්දි කවදේ ආඹට ඉතින් කියන්න බෑන හැමදාම ගහන එක ඒක සෝරි වැරදුනා මේ උඩින් වැරදි ප්‍රශ්නයක් අහුවේ ඩීටේල් කියන්න බෑ කවුද කින්ද මන් එහෙම කියන්නත් මතක නැති වැඩේ මොන්නේ එහෙම ප්‍රශ්න දෙන්නේ නැහැ ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්න නේ තියෙන්නේ දැන් ඇත්තම කර අනුකට ගෑනලම කියන මොකද ගොඩක් අපෙන් ඇහුවර නෑ රැකෙන්නේ නෑ තාම නෑ තාම නෑ තාම සිංගල් වටේ යන සොයන ගමන් දෙන්නේ සොයන ගමන් තමයි එකවරක් වෙඩි ගන්න කිව්ව කොහොම හරි නැතුණා මූ බය නැතුව කියන මේ ගෑනලා වැඩි පොඩ්කාස්ට හන්න කියල ද දන්නන්න බනක නට මචන් කොල්ල වාහලා වා හොයලා කෙල්ලට දෙෙන රොටකම් පරිසන් ගොඩක්ට යහනන් සිරාට කෙල්ලොත් මල්ල කෙලි Google පොඩ්කාස්ට මොකක් දර මේ තිස්ස තිස්ස හෝගේ මට ප්‍රශ්නයක් තින Google පොඩ්කාස් සහ මොකද සෞන් ලව් ඩැරුණ හම තවත් පොඩ්කාස්ට හන්න පුළුවන් ඇත්තියෙනවා මොනත් තියන්නේ රඩියෝ නැ අයිටන් අයිටන් සෙවෙන අරකට වෙනම මෙනවන ගෙන මිනිට පස්සේ ආය අහනෝ වෙන ප්‍රශ්නයක් අයිටන් හා පොඩ්කාස් අහන්න අයිටන් චෙක්ක පොඩ්කාස් ඇ්ේ වෙනම දීනක දාතින එක සට ම ඇත්තටම Google එක ඇන්ඩරයිඩ් ෆෝන් යන්න පාච්චි කරන්නේ පොඩ්කාස් ටැප් කියල සර්ච් කරන්න ඇප්ස්ටෝ එකේ සුමානයක් විතර බලන්න ඇප්ස් තියෙනවා. ඒ කියන්නේ මේ Google podcast app එක එන්න කලින් මීට කලින් ගොඩක් app තිබ්බා. SoundCloud කියන්නේ podcast අහන හද platform එකක් නෙමෙයි. SoundCloud කියලා කියන්නේ සින්දු හදන අයට සින්දු දාන හදපු platform එකක්. copyright එක. copyright එක. එතකොට ඒක නෝම් ගන්න පුළුවන් monetization පුළුවන් ඒක දැන්. ලංකාවට නෑ. ඒකට tune calling දාන්න පුළුවන්. ඒ වැඩක් නෑනේ. එහෙම හොර කරන්න ඕනේ නෑනේ අපි. අපි මිනිහෙක් වුණාම සමාජයට කරදරයක් නොවෙන්න සහ හිතට එකඟව කෙලින් හිට ගන්න පුළුවන් වෙලා බිමින්ද ගන්න පුළුවන් විදිහට ජීවත් වෙනවා. දම්බලා කරන්නේ විදිහට බෑ ඒව කරන්න. ටිවිකෝගෙන් ලස්සන මොන්ටයිස් කරලා දෙනවද ප්‍රශ්න? PayPal මැලේසියා හදුවා. ඔව් PayPal මැලේසියා හදලා උඹලා දැන් බෑක් කන්නේ උඹලා ලංකාවට Google මොනවාද ඇඩ්වර්ඩ්ස් ගන්න එක නැතිම කරලා දැම්මා. අපි නෙවෙයි. අන්තර්ජාලයෙන් මුදල් කියලා ක්ලික් කරමු කියලා ක්ලික් කරා. ඕන් නිකන් ඇත්තට මොන මිනිහෙක්ටක්වත් ගන්න බෑ. දැන් ඇඩ්සන්ස් account හදන්න දෙන්නේ නැහැ. හදන්න දෙන්නේ නැහැ. හරිනේ ඒක. ඉවරයි. ඉටසේ යන්තම් පෙරවාසනාවට ඊබේ අරමව ටික තාමත් බඩුව ගක්කව ලංකාටන්න ඉබල වගේ බඩුවවෙල හම්බුන්නෑ කියනවා ්‍රීශිප් කරනත් අලියකනුත් දැන්න අත්තන ගොඩක් ඒ තින ක්ෂේනට අක්නිස්ාන වගේ ලංකාවතිීමද <laughs> ඒ වගේ රට කන්න වැඩ උත්තර දෙන්න කොමල ජිය ජාතියක් හැටියට හිටපල්ලා ඊළඟට මේ අනිත් එක දැන් YouTube monetization උත් ගන්න PayPal එක මේ AdSense account එක මේව කරන් යනවනේ දැන් කට්ටිය හොර views අරගෙන දැන් ඕකත් නවත්තලා ලංකාවට ළඟදී හොඳයි ඒක මං කියන්නේ හොඳයි එහෙම වෙන එක එහෙම වෙන්න ඕනේ උඹලා ගන්න හොර වැඩ වලට යකෝ සල්ලි හොයන එක විතරක් නෙමෙයි ජීවිතේ තියෙන්නේ තවත් දේවල් තියෙනවා ෆෝන් එකක් ගද්දි කෝල් ගන්න පුළුවන්ද කියලා අහන්නේ ඔව් එයාගේ එක්ක Facebook ඕ සිරහට දැන් කෝල් ගන්න දැන් කොහොමත් මේ මොබයිල් කියන කන්සෙප්ට් එක ගේම් ගහන්න බලන්න රත් වෙන්නේ නැද්ද ගේම් ගහනකොට හුඟක් දැන් ගායකයන් Facebook කෙනෙක් YouTube කෙනෙක් විතර ඒකත් ඇත්තටම මේ මම නම් ඇත්තටම හෙන්න මම ඒ කියන්නේ මම කොච්චරද කියන දැන් මම Facebook ෆෝන් එකෙන් කළා ටිකක් යම් කිසි කාලයක් වෙනවනේ දැන් ඇත්තටම මට කම්පියුටරේ උනත් Facebook යන්න හිතෙන්නේ නැහැ ඒ ඇඩික්ට් එක කියන්නේ ඒක මතක් වෙන්නේ නැහැ ට්විට යනවා. ඒකටත් ට්විට කියන්නෙත් නෑ බා මම බොකල් ගන්නවා තමයි ට්විට ගහන්නේ. අනික මං ඔබ ඔය කෙහෙල් මල් කියන කවුරර එකෙක් දැක්කොත් මං ඌ හයිට් කරන උගේ බඩ රිදිච්ච එක ගැනයි දුක ගැන ගොඩක් ඕ ගොඩක් කියනවා මම බ්ලොක් කරන්න මියුට් කරලා දාන. එතකොට ඌ දන්නවනේ මං ෆලෝ කරන වෙනට උගේ දේ උට පේන්නේ නැහැ මම මියුට් කරලා ගියා. රාපි මොකක් හරි දැම්මොත් තමයි ඒකට පැන්තර පැනලාවිලා දාලා යන්නේ. ඒ උඹලා ඉතින් ෆලෝ කරනවානේ පව් කියලා. මේ ඒ නෑ මං කියන්නේ ගැන අර ඒ කියන්නේ කන්ටෙන්ට් කන්සියුමින් වුණත් ඇත්තට Twitter වලට එන්නේ Twitter වල මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න Facebook එකේ බෑනේ. නිවුස් ෆීඩ් එක ගත්තොත් නිවුස් අර ඇත්තටම සකර්බර්ග් මොන මාගු කර්මයක්ද මන්ද කරේ අර කයින් කළා. නිවුස් ෆීඩ් එකේ. ඒක නම් මාර සිරා. මං ඉස්සර හරි ආසයි. මං කරන්නේ අර මේ බිස්නස් ෆීඩ් එකේ විතරයි මං ඉන්නේ. ඒක ඒක නොකරම ඉන්නවා. ඒක අපිට ආදල්ලක දෙන්න. එහෙම නැත්නම් ඒක ඔන් කරගන්න chance එකක් දෙන්න ඕනේ. Tamanට කැමති නම් දාගත්තයි. Tamanට කැමති නම් අයින් කරා හැකියි. ට අමතර උබල දන්නද බල සිහිනය බොදවන කියලාද තවසන් සීසිවලට වාහනයක් කරන්න ඉවරයි මොකද විච්ච කඩු වැගන්නා රොක්කොම වැඩි වැගන්නා රක්ෂ අතරාමාරකින් ගිය ඉතින් මචන් ඔබ හිතපං අල්ටෝ එකක් ගන්න වැගන්නාරකක් ගන්න ක්විඩ් එකක් ගන්න ඔය හැමේකාම ඔයගේ වාහනයක් ගන්න ඉතින් සල්ලි නැති කවුරහරි ඔව දැන් සල්ලනය ගැන ඔයගන්ට කන්න මාර අපරාධ වාහන ොටත් රැන්කේ මොකද මේ මොකද අඩු අවඩිය මගේතන අඩුයි මොකද අවුඩිය ඒ වන්න එක ඒටුව එක දේවද ඒ වන්න එක වගේ අඩුයි ඉතින් ආටෝට විච් කන්න කියලද ගැන විච්චක් කිය කියලම් දන්නවද කිය අඩුනා කිවට මතන් දෙලක්ෂ පනස් දහක් මේක මචන් ලක්ෂ තිහකට ඉතර ගන්න පුළුවන්න වැගන්නාරක තියකට අඩුවෙන් ගත්තයි එතකොට හැටක් ඒක ලක්ෂ දෙක හැටක් වියදම් ගන්න එකට අවුලක් නෑ බං 30ක් වියදම් ගන්න මිනිහට තමයි ප්‍රශ්නේ තියෙන්නේ ජපාන් වලට ඇත්තටි කරලා ආ ජපාන් වලට අනික දැන් බල සිගරට් බීලත් ඉවරයි සිගරට් වලට නෑ මම මොකද බොන්නේ ආඹ ගංජා විතරයි අමු කයිලේ අමු කයිලේ මේක දැන් අර PG16 දාලා කියලා දාන්නේ නර මේ පොඩියට පොඩියට අහන්න අර කවදාවත් දාලා තියෙනවා මේ සදට සද්දට අහන්නිකට තාත්තම ඇවොත් ඉල් හබ් කියන මොකද කාරගේ හබ් එක වගේ මේක ඒ හිලා තියෙන හබ් එක කියලා කියන්න වානි ගැල්ලක් ඒ කතාකර බෑන රනුගන්න ඕ මේ ළඟටි කෞද්දාල තිබ මේ ඉස්සර අම්මත් එක්කයි මේ ඇව්ව කියලා ඕ පොඩි මල්ලගෙන ඕ ඉති ඒගෙන බයයිත් එක්කම් මෙහෙමයි අප්පා අපිට වඩා දේවල් ඉස්කෝලේ පොඩි කොල්ලෝ කියනවා මට සමාල මේ අද අද මේ මම ඇත්තම රොයල් එක ගාව හිටියේ දැන් පොඩි වයසේ මාර ඔව් මට මට හිතා ගන්න බැරනේ ඒ කියන්නේ මම මේ රොයල් එක ගාමන් ටික වෙලාවක් ඉන්න වුණා අපේ නෝන වාහනේ දෙපාරක් දවසේ හැප්පුවා මේ <laughs> එක පාරක් කවන්න දෙපාරක් කප්පලා ඒක නිසා මං ගිහිල්ලා පොඩක් බැලුවා මොකද උනේ කියලා දෙවෙනි පාරට මේ ගෑනු ගැනින් දවලන්න ගෑනු කෙනෙ පස්සෙන් හප්පලා එක එකක් ඉස්සරහයක වෙන එක ෆෝන් එකේ ගිහිල්ලා රෝන් සයිඩ් ඇවිල්ලා අතුල්ලන් ගියා ඒකට නම්බර් ප්ලේට් එක විතරයි ඒක නම්බර් ප්ලේට් එක ගිහිල්ලා උගේ පැත්තම ගිහිල්ලා ඒ කවුලක් නෑ මේ වීඩියෝම පස්සේ දාන්න වීඩියෝ තියෙන අප්පන්ගේ මේ වීඩියෝ ඔව් වීඩියෝ කොහොමරි කතාව ඒක වුණා මම රොයල් එක ගා හිටියේ පොඩ්ඩිය අම්මා එහෙම කුණු හර එක්ක පොඩ්ඩි මම හිතන්නේ කොට්ට කලිසම් ඇඳගෙන ඒ කියන්නේ පහ වසරක වගේ හතර වසරේ එතන ඉඳන් කතා කරනවා එහා පැත්තේ අර පොඩ කෑතින් එකට ඒ කියපු කුණුහරප ටික මං හිතන්නේ මම අක්කක් දන්නේ සමහර කීපය මාත් කල්පනා කරා මොනවද මෝ කියවේ කියලා. ඌට පාරපයි මුකුත් මේ තරහකට ගහගන්න නෙමෙයි. ඉක්මනට පාරපයින් කියලා කියන්නේ. ඔව් පිටේට කතා කරන්නේ. මම එහෙම නෑ වගේ බස් එකකට වගේ පයින් ඒ කාලේ ඔය වගේ කතා ටිකක් ඇහුණා නම් එහෙම. දැන් සාමාන්‍යයෙන් දැන් 3 4 වගේ වෙනවා කියන්නේ උන්ලගේ සාමාන්‍ය හොඳ කන්ටෙන්ට් උත් තියෙනවා. මේ කියන ඒවාත් මාර අමාරු ඉතින් ළමයි. ඔව්. මේ YouTube මේ දක්තිීම ඇක්ටිට් කර තමන මොකක්ද YouTube දාත්තීම කැන්ඩටල දුන්න කොට ඇති රෑටහම YouTube ලයිට් නිවාගෙන කොට පාගෙන YouTube බලන්න අපි අපි ටීව ගෙස්තර කකොල්ද කොට දයාගෙන ටීව දාගෙත බලන්ට බෝඩි වැරත් කෝට්ට අරගෙන කපලම පත්තකෝ YouTube එකක් බලමු කියලා මේ අර කාගෙද බලර කුණහරම බැනම ගෑන කෙනගේ බැලුවනේද කවුද කවුද කවුද බං ඒ කුණහරුපෙන් කෑ ගැහුවා කියලා වීඩියෝ දාලා කට්ටිය ඒ ගෑණියෝ මරාගෙන කන්න කි. කවුද? පියුම් පියුම්. උබලටත් ඒ අර කියන්නේ දැන් ඊට අමතරව කවුදර ගෑනු කෙනෙක් අර අමුතු ඇඳුමක් ඇඳන්ගට ඒ කියන්නේ අර බොඩි සූට් එකක් ඇඳලා පැත්තේ දෙපැත්ත පේනවා කියලා ඒකට හෙන්නට දුක් වුණා කට්ටියනේ ඒ අපේ රැල්ලක් යන්න හේතුවක් ඔන්න හේතුවක් ඔන්න එක මං කල්පනා කරේ අපේ මිනිස්සුන්ට අනුන්ගේ ප්‍රශ්නය දැන් අපි උනත් මේ අනුන්ගේ ප්‍රශ්න හොයන්නේ අපේ ප්‍රශ්න නෙමෙයිනේ අනුන්ගේ ප්‍රශ්න හොයන කරන්න සහ ඒ විඳ සදාචාරය ඒ වගේ වෙලාවට එන්න ටික අම්මට ඉතින් අරයාගේ මේක බලන්න මේක බලන්න ගිහම යන ලින්ක් views එන ඉඳලා දාන්න හැබැයි උගේ ඉන්ටර්නෙට් හිස්ටරිය බැලුවා නම් ඉවරයි ඉතින් <laughs> තමයි නෑ ඉතින් මේ දවසට ඉස්සරලත් දැන් අපි සිරාවට අන්න බලයි බල ක්ලාස්ම කරය මෙච්ච දේවල් දැන් රනුකත් ලාස් කරයි දන්න ටොට්ටෝද දන්න හරි ඒයි පශ්නකට නද ඉන්බියට මේ අයිෝට ගැන ප්‍රශ්න හල දින ඒකම පොඩ්ඩක් කතා කරම යන මේ අහල තින MQTT පොටකෝල් එක වැඩගන්න හැටි නෝඩ්රෙඩ් පබ් නොප් ඒව ගැන කතා කරන්න ඉළඟට එන්කවටට යස් කරලා මේ වෙබ්පරි මොබයිල් ඇප් එකකට ඩේට ගන්න පුළුවන්ද කියලා ඒකයි එන්BIOට වල ඇපලිකේෂන්ස් මොනවද කියලා එන්BIට එම්කට පප් නම් කියන්න වෙනම එකගෙන් පප් නප ඇතර යාගේ එක පොටකොල් ඇන්න මේ යාතියන් යාගේ ස්ටනට් කීප ඇතිනවා යා තියෙන බ්‍රවසරන එකට හරිම යනකට යා සුච්චන ගතම කියන්නේ පප් නප් කියන ඇතරම ඩේට ස්ට්‍රීම් මේ එකක් තින්න ඒ ප්‍රොටකෝල් එකක් මේ ඒක ඒක අයෝටවල්ට එක යෝස් කේසයක් විත අයෝට චටලට චටලට ඒවටතම පවිච්චි කරන ගොඩක් පවිච්චි කරන්න මේ ගැන අපි සාමාන්‍යෙන් ෂොකට අයෝදාගන්න වෙන්නට වගේ තින සොලුෂන් ඇතම ඒක හුගක්කවට සාම්පලු ස්ඩක තියෙනවා පබ්නක් බොල්ට අනිතය කමශල් ්‍රියක ටිය ගත්තිනවා එම්ට ඇතරම ෂොකට් එකක් වගේ සිමිල හැබයි ස්ටන්ඩ පොටකෝල්ල එකක් තියෙනවා කමිනිකේට ඒක නිකන් අර පෝගමින් කරන්න දන්න ඇති මෙසේජ් කිව් එකක් තියන්නේ මෙසේජ් කිව් එකක්ම තමයි ඒක මේ හැබැ එක අර පප්ලිෂ සබස්ක්‍රයිබ විදිහට එම්ටවල ටොපික් කියලතිනවා ඒ ටොපික් එකට අපි සබස්ක්‍රයිබ ලයිටියෝ ඒ ටොපික් එකට කරු හරි පබ්ලිෂ කෙනෙක් දාන ඕනිම මෙසේජ්ජ අපිට එනවා ඒ ගෝ ඊළඟට අපිටත් පුළුවන් පබ්ලිෂ විදිහට දාන්න එකට එතකොට ඒකට සබස්ක්‍රයිබ් ලඉන්න ඔක්කොටම යනවා යට තව තියෙන වාසියත්තම MQTT වල මේ IoT පැත්තට ගත්තහම ඒක මේ ඒක සෑහෙන්න ලයිට්වේට් ප්‍රොටකෝල් එකක් දැන් අපි HTTP වගේ පාවිච්චි කරත් එහෙම කමියුනිකේෂන් කරන්න ලොකු ඕහෙඩ් එකක් මේ ඕක මුලින්ම කියන්න ඕනේ ගොඩක් අය කරගන්න වරද තමයි දැන් ගොඩක් වෙලාට NB-IoT විතරනේ IoT devices කරනකොට එක පාටම හිතන්නේ මේ web HTTP based APIs uh, ඔක්කොම හිතන්න HTTP HTTP කියන්නේ නිකම් වැඩක් නැති බොරෝව හෙඩ් එක. ඉතින් අර software කරන කට්ටිය IoT වලට බහිනකොට කරන වැඩේ තමයි. HTTP ගානේ ලොකු. ඒක අනික ගොඩක් කරට ඒකෙත් පාවිච්චි කරන එක්ක REST API එකක්. ඒ කියන්නේ HTTPSම ඕන කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන ඒ කියන්නේ මොකක් හරි කොහේ හරි තියෙන API එකක් IoT වලට සම්බන්ධ වෙන්නම අදුම නැති එකකට IoT devices හදනවා APIs එක කතා කරන්නේ. ඉතින් විශේෂයෙන් HTTPS වගේ යනකොට කරන්න පුළුවන්. ඒ වුණාට ඒ overhead එක සහ ඒ පැකට් ටික යවා ගන්න යන time එක processing power එක ගොඩක් අපල. දැන් ඊට පස්සේ කට්ටිට කියන්න බෑ නෑ එහෙම මොන security නෑනේ මෙහෙම නෑ. මොකද ඔය MQTT වුණා security SSL හරහා communicate කරන්න බලන්න මම කියන්නේ HTTP protocol එකේ තියෙන overhead එක තේරුමක් නෑ කියලා. මොක දැ උදාහරනගතොත් දැන් දැන් HTT ප්‍රටකෝල එක හදපු නාමගෙන පරාද ලස් ලස් දන්න කියල වගේ අනිතක අපට හොකට MQTT එක ටුව කමිකේෂන් පුළුවන් ඩිවයිස් පලටෆෝර්ම එක ඩිවයිසට වන්න පුළුවන් දෙපැත්‍රම යන්න පුළුවන් මාර්ලයි HTTP එකෙන් වකලට කට්ටිකන් ලොම් පෝලිං හරි ඒ වගේ ඒක මාර අපරාධය රිසෝස් හැබැයි එහෙම අකමැතිම නම් Tamanට සොකට් එකක් ලියලා TCP සොකට් එකක වැඩ කරත් කමක් නැහැ ගොඩක් වෙලාට සමහර අපි හිතමු අපි ඩිවයිස් එකක් හැදුවා අපිට අවශ්‍යතාවය තියෙන්නේ ඒක ටයිම්ලි බේස් එකකට සමල ටෙම්ප්‍රච රීඩින් එකක් කියම එත ටෙම්ප්‍රච රීඩින් එක අපිට ක්‍රටිකල්මත් නෑ කියම එක එක එකක් ලොස්ටුනා කියන එක ප්‍රශ්න නැත්තම් ඕක තවත් ලේසි වෙන්නේ UDP පැකට්ටයක් කරන්න හොල රෝඩ්කාස් කරලා දැම්ම නිකා හිටියා රෝඩ්කාස් කරලා දැම්ම නිකා හිටියා මොකද TCP උන තායෝ හෙඩ් එකක් තියෙනවනේ ඔව් දැන් TCP නැත්තම් ආය ඇක්නොලෙජ් කරලා ගියේ නැත්තම් ආය පැකට් එක ගන්න එහෙම නැතුව දැන් ඔක දැන් ඔය මම ඔය IoT එක ප්‍රොජෙක්ට් එකක් කරනකොට හෙන රෙස්ට API එකක් දාන මේ ඩිවයිස් එක ඇවිල්ලා කිසිම දෙයක් නෙමෙයි මේ එතන තියෙන environmental conditions ටිකක් තමයි යවන්නේ. ඔව් සර්වර්ස් වල මේ uh, pro temperature ටිකකුයි සර්වර්ස් වල voltage වගේකුයි ඒ වගේ රැක් එකේ තනිකර බලලා data ටික යවන එක තමයි කරන්නේ. ඒ ඒ පැකට් ටික කනෙක්ෂන් එක ඉනිෂিয়েට් කරලා ඒ ටික යවන ටික කරන්නම uh, විනාඩි 90 තප්පර 90ක් යනවා. ඒගැන්න මේ රෙස්ටේපියයකට කතා කල්ල එක කනෙක්ටලා කනෙක් ටෝකුණු මනි ගන ඒක ඕත් එකක් දාලා ඕත් එක කල්ලා ඇති ඔයිටි ඔක්කොම කරනකොට දාලා තිබ රස්පෙරි පයි එක රාදරි ඒගැන ඉච්චර වැඩටියක් කරන්න ඕන දැම මේක ලිනක්සයකුත්න ද ඕක අඩ්ුවන එකක් වගේ හලා යුටප පැකට්ටයක් යව්වනන් එහෙම ගානත්ෂන්න එකත් අඩේ ගානත් ඉතුරුයි වැඩෙත් ඇතනම දැම අයෝටය දැන් ගත් මේ ඔටෙන්ඩගෙන කලින් පාවිච්චි කරපු ඩිවයිස් තියෙන්නේ එක කට හද චි ප්‍රෝග්‍රම ඒවගේ ඇතරම යස් කර ටේ ඇතරම ඇතරම ඔවාගේ දෙයක් කරන්නට යුටට හොඳට හදපය ගත්තම ස්ප මඩිල්ල එක ඒකයි මේ අනිත්තක දැ දපිතම අයෝට වලට අපි ඩේට සෙන් කරන්න අදනෝ කියලමගක් හරි සැවිස් පැත්ත එතකොට කොහොමත් ඕක HTTP දෙනවා වෙබ් සර්වර් එකක් දාන්නවනේ මම ඔව් හිතන්නේ MQTT පාවිච්චි කරන එක සෑහෙන්න හොඳයි මේ හොඳයි MQTT බ්‍රෝකර්ස් තියෙනවා ඕනි එකක ඩිප්ලොයි කරන්න පුළුවන් ඒවා සෑහෙන්න සපෝට් එක දෙනවා බ්‍රෝඩ්කාස්ට් කරන්න සහ දැන් ඔය කර ඇත්තම කිව්වොත් එහෙම MQTT QTT වල ඉන්න බ්‍රෝකර් කියන බ්‍රෝකර් කෙනෙක් දාගත්තට පස්සේ devices ඒ කියන්නේ අපිට හිතමු අපිට යවන්න ඕනේ කියලා සිස්ටම් තුනකට හරි වෙබ් සර්වර් එකකට හරි යවන්න ඕන නම් බ්‍රෝකර් හරහා වෙබ් සර්වර් IP එක ගහන එකත් ඕන නම් කරන්න පුළුවන්. එහෙම කරන්න බලන්න අනිත් එක libraries තුනක් දැන් ඕනෙම device එකකට MQTT libraries තියෙනවා. TDP වලට වැඩිය හොඳ reliable library MQTT තියෙනවා. ESP වලටයි ඕවට ගත්තොත් අතරම දේවල් තියෙනවා. මේ මේක අහලා තියෙන්නේ මේ තව ඒක වෙබ් හරි මොබයිල් ඇප් එකකට හරි ඩේටා ගන්න කොහොමද කියලා ඒකටත් තියෙනවා මොබයිල් ලයිබ්‍රරිස් තියෙනවා MQTT ඒවා වෙබ් වලටත් තියෙනවා ඊළඟට මේ අනිත් එක මතක ඇප්ලිකේෂන් තියෙනවා මොබයිල් එයා වරදියට හිතපු එක තමයි පොද්දික එයා කෙලින්ම මොබයිල් ඇප්ලිකේෂන් එකට IoT එකෙන් data එවන්න ඕන කෙනෙක්. ඒක එහෙමනම් Bluetooth හරි Wi-Fi හරි ඒ වෙලාවට local LAN එක communicate කරන්න වැරෙන්න සාමාන්‍යයෙන් කරන්නේ නම් MQTT නම් බ්‍රෝකර් එකට ඇවලා බ්‍රෝකර් එකෙන් ඔයාගේ මොකක් හරි ඩේටාබේස් එකට දාන එක හරි නැත්නම් සර්විස් එකකට ඇවලා ඇප් එක කනෙක්ට් වෙන්න ඕනේ කෝ REST API එකක් හරි මොකක් හරි ඒකට ලොකු ප්‍රශ්නයක් නෑ නේ හැබැයි ඇප් එකේ රියල් ටයිම් පෙන්නන්න ඕන නම් මගේ ඩේටා තියාගෙන ඉන්න ඕන නැත්නම් ඒ ඇප් එකෙත් MQTT ලයිබ්‍රරි එකක් ගත්තට පස්සේ කරන්න පුළුවන් subscribe මේ subscribe වෙලා හිටියනම් අර topic එකට නිතරම ඩේටා එනවා හැබැයි අනිත් එක MQTT වල හිතන්න ඕන එකක් තමයි security එක මොකද කවුරු හරි ඔගේ ටික ගත්තොත් හෙම මේ ලොස්තිති අනිතක නෝඩ්රෙට් ගැන හලදීනවා මේ නෝඩ් රෙඩ් කියන්න නිකර ඇපලිකේෂන් එකක් අපි තුම ඔය වගේ අපි ඩිවයිස් ගොඩක් කනෙක් කරන්නවනම් සර්විසස් තියනවනම් නෝඩ් රෙඩ්ඩලින් පුළුවන් අර විශවලි මේ ෆ්ලෝ එක ්‍රක්ගන් රොප් කල්ල ෆ්ලෝ එක හදලා මේ පුළුවන් මොකද නැත ඒ අපි කෝඩ් ලීලන කරන්න ඕන එහම නැතු අර මැශප් එකක් වගේ හදන්න පුල හැබැයිති අර ප්‍රශ්න තියන්නේ තමම්මාකාරය පොඩි එකක් කරන්න නම් වගේ පාචි කරන කවුලක්නේ නමුත් කමර්ශලයි සැප් එකක් හරි තමන්ට මොනහරි කමර්ශල් දෙයක් කරන්න ඕන්න ඕගේ දෙයක් සමල්ලාට ඩිවලපන් ස්ටේජ්ගෙදි කුයික් ඩිප්ලොයිමන්ට් එකක් වුණාට ලෝන් රනිින් වුණ හම සමහරලාට අනිද ලයිසනින් ප්‍රශ්න වගේ ප්‍රශ්න එනකොට කොස්ටිං පුළුවන් අපර දැම් උදාහරණ ගතතය මේ ළඟදී ෆයබේස් ෆයබේ සැමෝම් වගේ පාවිචි කරන ෆයිබෙක් ගොඩක් කරට කටේ ඩේට බේ සදාගෙන ගොඩක් ඇ පාචි කරන නමුත් ෆයබේසල සිකරටි භාග්‍ය ගත්ති බිලා අර ඩේට බේස්සල ඔක්කොම ඩේටක ලික් කල තිබ අවතට පඩි පලටෆෝම් පාචි ඒ කවරු දන්නෙත්න සමහර හුගක්වට තනකට පොඩිය ඒක නිසා ඒකන්නේ ඒක ප්‍රශ්න ඇත්තරම තියන්නේ ෆයබේසල භාග්‍ය කරන්නේ තිබ්බේ මිනිස්සු කොහොමද ෆයබේස් ඩේටබේස් පාවිච්චි කළ තිබෙන්නේ ඩටස්ටෝරින් වලට තොකට ඕ ඇති අනික ගොඩක් ලේක් කල තිබ මඩිකල් ලැබ් සේවගේ සිකරටිය සේවාගේ ඉති ඒක නිසාර දැන් අයෝට හදනට ඒවත් හිතල බලන්න මොකද අයෝට ඩිවයි සිකරටි කියන එක වෙනමම කවුරුත් හිතන්නෙන් නැතික ඩිප්ලොයිමට් කරන්නකොටසා විශේෂෙන් එන්බ අයෝට වගේ කරන්නකොට යම් කිසි සේෆ් එකක් තියෙනවා මොකද capabilities අඩුයි direct communicate කරන්න බෑ device එකත් එක්ක carrier ඉන්න හින්දා safety ඇතිර. නමුත් expose IoT devices කරොත් එම එක කෙලිම internet උඩ හරි GPRS උඩ හරි Wi-Fi උඩ හරි දුවන ඒවා ඒක ලොකු security risk factor එකක් තියෙනවා. අපි MQTT ගත්තත් ඒකේ broker එක මොකක්වත් හරියට විස්තර දාලා නැත්තම් ඉවරයි. ඉවරයි. ඒකට අරගෙන ඕක control එක සම්පූර්ණ ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒකයි. ඒක නිසා දැන් ඔය sound off වගේ ගත්තත් ඒ වගේ firmware update එකකින් ඉඳන් එයා කියන්නේ ඔක්කොම මේකට හැබැයි යාලගේ SSL උඩ දුවන්නේ මම SSL උඩ ඒක නිසා ගොඩක් අය හිතන්න බල ආ ඕක මොකද්ද කියන ඒ කියන්නේ IoT වල ගොඩක් අය security තන්න නැති හින්දා තමයි දැන් මේ දැන් bot net වලට කැමරා DVR අරම ගොඩක් අහු වෙලා තියෙන්නේ දැන් අර ඉස්සර වගේ නෙමේ දැන් security කියන එක key concern එකක් ඒ කියන්නේ ඔයගේ දේවල් අපේ අය කිසිම ඒ කියන්නේ වැඩේ කොට දැම්ම අරන්නේ කොච්චරක් දුරට කොලිටිය කොහොමද ඒවා මෙ හිතන්න වැඩ වෙන වැඩේ වෙනවන එකත්තර බෙස්කේසනාරියෝ විතරයි බලන්නේ ඕදැන් ගොඩක් අයෝටි කරනට දැන් අප එන්බියට පැත්තෙන්තර අයෝටි කත්තත් කරන්න බිකස්ම මිස්ටේක් එක තමයි පැච් ඩිප්ලොයිමට් කරන්න කොහොමද කියන එක කවුරුත් කොහමක්කත් හිතරන අපිතම ඩිවයිස් සීියත් දැම්ම කියලා සීයගේම ලොක ප්‍රජෙක්්ටන්න සීයතින් තොට පැච්ච එකක් ගැහවතොයි සීයටම ලස් කරන්න ප්ලස්් කරන්නේ අප හුඟක්ට කම්ප්‍රමයිස් වෙච්ච ගමන් ඔහේ ඩිවයිස් කම්ප්‍රමයිස් එක පැත්තකින් තිය බග්ග එකක් නෑ අනිතක අපේට හුඟක් කරන්නේ මක්කට අයෝටක ඩිවයිස හදනකොට තියෙන ඔන්ලයින් තියෙන කෝඩ්ඩයක් එහෙමම රදාන ඔව අනි තියෙනගේ හෙම දැම්මයි කෝඩ්ඩගේ අයින් කරන්න ඕනම සමට ලයින් දෙකතුන පාච මාත්‍යහමගන්න ඒටික තමයිට මොනත්ය ගෙතරව මේ ඒටක් දුවන ඩිවයිසක තින මාතතින් කාගර ලයිබ්‍රිය ගත ලයිබ්‍රි මොනති ලයිබ්‍රිය පැත්තකින් තියමකු මම කියන්නේ කෝඩ් පාසඩ්ේ ඔක්කොට හෙම තොට ඒ පාසඩ්ඩගේ ඒටික හෙම ඕද රවටර්සලත් ගොඩා ප්‍රශ් තිබ ඉස්සරෝය දැන් අපපු රවටරලර මේ ලිනක්ස් කොහයාරිමාකරේ එම්බෙඩ ලිනක්ෂයක් කරගෙන ඒ ඩිෆෝල් රට් පාස ඩක්ස් තියෙනවා එහෙම ඒගැන පොඩි මැනිෆෙක්චරල්ලන මේ ගැල්ලොකු හොන්දය ඒවගේ මිස් ගිහාමිතින් අර දැන් ඒවැන ප්‍රශ්න ඩුගන පම අප්ඩේට්ටක් කවලා කස්ටමටල පම දාගන්න කියල ක්ස් ක්ස් ද මේවා ගත්තොත්තේ එන්බයිට ගත්තහම මේ අයෝටි ගත්හම මේ එනමම රිස්කි සබ්ජෙක්ට් අමකද මේ ළඟදිත් ඇල්ල මත් එක්ක මේ කට්ටියක් කතා කරා ඔය මේ බ්ලුටුත් හරහා ඩිවයිස් එක කමියුනිකේට් කරලා Wi-Fi හරහා data වන එකක් ඒගොල්ලන්ගේ සිකරිටි කිසිම දෙයක් හිතලා තිබ්බේ නැහැ ඒගොල්ලෝ හිතුවේ මෙතනින් data එනවා මෙතනින් යවනවා මේ Wi-Fi network එකත් WPA2 කියන එකත් ඔළුවේ නැහැ ඒගොල්ලෝ හිතලා තියෙන Wi-Fi එක open Wi-Fi එකට connect වුණා ඒ කියන්නේ වැඩේ ලේසි කරගන්න ඒකට තවකවට කෙනෙක් ලබනවා කිරුවත් අයිඩිය ගන්න අයිඩිය ගන්න. ඒ කියන්නේ ඒක ඒක මං කිව්වම තමයි ආ Wi-Fi password එක ඔය device එකට Wi-Fi password එක දාන්නේ කොහොමද කියන එක හිතලා නැහැ. ඒ කියන්නේ firmware එකේම. ඔව් ඒ කියන්නේ firmware එකේ hard code කරනවා කියන එක. එහෙම තමයි හිතලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ එහෙම වුණොත් මොකක්ද කරන්නේ කියලා. ඉතින් ඉතින් මං කොහොමද firmware එක hard code කරලා වෙන customer කෙනෙක් ගාව ඕක දාන්න ගත්තොත් ඒ router එක දාන්න ඕනේ මේකට ඕනේ ඉතින්. එසයිඩ ඔක්කොම විදිට සෙට් කරන්න ස්පියල හමන යාලගේ ලයිබ්‍රිස් තියෙනවා තියන නෙක්ල කරන්න පුහන් ලේ නෑ ඒවා හිතල නෑ ගැන අර මිනිස්වර අපේ යස්කේස තර හුගක් ලොකුම් ප්‍රශ්නය තින් නොකතම එකක් ඩිවයිසල් ඇකරේසිවත් කොලටිවත් මුකුත් හිතන්න අනි ප්‍රස තමයි කෝට් එකෝ තියෙන සැකිට්ටක් කරන්න එකට වැටික් ගලගන්න ටෆික් මීට මොන්ටර් ටෆික් මේ වගේ තමයිනේ ට්‍රෆික් හයිකල දින්න අපේ සල්ලිගවන් මචින් ඉතුරු සල්ලි නද දැන් ඉතුරු සල්ලි දෙනවද මැසින්නේ අයිසේ රිමෝට් එක මචං ආමි මේ ඒකේ දැන් කට්ටිය ඉන්නා මීටරලා ඔව් දැන් කට්ටිය කියන්නේ ඉතුරු දෙනා දැන් අර පොස් මැෂින් එක පොස් මැෂින් තියෙනව නේද පොස් මැෂින් මෙතන තියෙනවා මේ ඉස්සරහා ඉන්නාගේ තියෙනවා අපේ මේ අතේ එක ඔව් ඔය ෆ්‍රීමියම් ගන්න පුළුවන් ඔව් අපේ ෆ්‍රීමියම් දාලා නෑ මට තියෙන සල්ලි දැම්ම ඉතුරු දෙන්න නැත්තයි කියන. ඒක දැන් අපි පැයකට සමහර තැන්වල 2 hour. ඔව්. ඒක කියන්නේ මොකක් කොහොමද විස්තරයක් වන්නේ. ප්‍රශ්න ගොඩක් ප්‍රැක්ටිකල් කේස් තියෙන නැතන. ඒ ගහලා තියෙන්නේ පැයට 30යි කියලා. පැයට 30 කියලා ගහලා තියෙනවා. හැබැයි සමහර මීටර වල ඇක්සෙප්ට් කරන්න අඩුම පැය දෙක. ආ. එතකොට ඒත් දාන්න ඕනේ 60 60ක් දාන්න ඕනේ. 50ක් දාලා එක්කෝ 70ක් දාන්න ඕනේ. එතකොට අපිට විකුණන්න බැරි ඉතුරු ටික. කවරනකොට දීපන් කියල පොල අපිට ක්‍රඩිට් එක තියාගෙන ඉඳලා ඊගාපාරය යනවනම් ඒක වෙනම මෙහෙම කරන්න හරි මොකක් තිබ්බ නේද ටච් කාඩ් එක ටච් කාඩ් එකත් මම හිතන්නේ වැඩ කරේ නෑ දැන් මම කියන්නේ ඔයා දානවා මලින්ද දාලා ඔයා කරන්නේ ටිකට් එක තියන් ඉල්ල කවරනකොට මචං මට 20 දෙන්න කියලා උට දීලා උට පාක් කරගන්න නම්බරේ ගහලා මේවා කරන්නේ මොකද්ද ඒ කට්ටිය බලන්නේ නම්බරේ ගහලා චෙක් කරන සිස්ටම් එක මොකක් හරි බල්ල කට්ටිය ළඟ තියෙනවා හා ඉති බලන කට ටිකටේෂ කරන්න දඩගන්න බෑ නේද දඩගහන්න බැරිද නවත්තලගේ ඉවර නවතලගේ නොම කට්ටිය තම දැන් කරන්නේ ඒක නම් මහිතන මේ මරාගෙන කෑම සඳහා ඒක අනිකරම මේ විදිහට ප්ලෑන් කරලා තියෙනවා හිතන්නේ රසාගෑමටම සෙට් කරප එක හදන ප්‍රක්ටිකල් හදන මගේ කිසිම අකමැත්තන්න පාකින්වට සල්ලික අනිවාර එක නැත ඊට වැඩි වදයා ඒ වුණට පාකි ද මංගිතම කඩ මිනිස්සුද මෙහ පාකින් ඔටමේටඩ් නම් ඕක හරියට වැඩ කරනවන මංකව බලන්න උනුත් ඉන්නවා උන් කියන අතර මැසිමට කියල සල්ලි දාන්න කියලා අපි ප වැස්සේ ක්ටන් කරන්න පල්ල විස්සකොලටිය කරන්න කොල පහ කරන්ගේ හම කොල තුනයි දෙකයි ගත්තේ මැසින් එකට ඉතුර කොල්ටි ගතේ මම ගොද කරන්න ඉතුට ගිවන්න කොමද පේගෝ අර පේකොලගේ මැසිි හම කොලම ගන්න ඕක කරන්න බැරි පස්න න්න වැඩි මැසින් තියන ගොඩත් ඇන්ගල වැඩි මැසිනල සල්ලි තුරෙන ඉතින් ඒවා ඉතුර දෙන්න මුන්ට ඉතුර දෙන්න බෑ කියල පශ්නයන්න එහමනත්තයි කවන්ට එකට ක්‍රඩිට් කරන්න දෙන්න බැරිටික ඒ කවා නම්බරේ ගහන ඒකට ක්‍රඩ් කන්න බරිගමන්න න ෝෝ නම්බරදන්න ඇට ඉතින් කවුරුත් ඕක ගැන කතා කරන්නේ නැහැ කවුරෝක් ගැන හොයන්නේ නැහැ මොකද ඒඩ්ස් කන්ට්‍රෝල් එකේ තර මැෂින් එකක් හයි කරන්නේ ඒඩ්ස් කන්ට්‍රෝල් එක මොකද්ද මචං කොන්ඩම් මැෂින් එක ඒඩ් කිය ඒඩ්ස් කිය හැදෙන්නේ කොහමද ගෝගල් කල ඒත් හැදෙනද බ මේ දත් නැද ඒක ඒත් සදාගන්න විසින්න දෙක ඒත් කන්නපුල ගන්න නේ ඩ් කොටරල එකට කිය මේ ලයිල්ල නති ඒක ඒඩ් කොටරගන්න ගෙන මාකර ්‍රි කොටල මදයානය කරනවා වගේ මදුරු නිවාරණය කරනවා එකක් තිීන ලංකාවගත් තිනවන නොරිස්කදතිය නොරිස් කැනල්ලගේ මදුරු නොරිස් කරල්ලගේ තියෙනවා මේ ඩිස් කොන්ට්‍රෝල් යුනිට් නොරිස් කැනල්ලගේ නොරිස් කැනල් එකේ රෝඩ් එකේ තියෙන්නේ ආ නොරිස් කැනල් රෝඩ් ඒ මැෂින් එක වැඩත් මැෂින් එක ඒ කියන්නේ මැෂින් එකෙන් පුළුවන් ද නවත්තන්න ඒ කියන්නේ මොකක් හරි මදුරු බස් එකක් කොන්ටම් වෙන්ඩර් මැෂින් එහෙම ගියාංකෝ දැන් කිව්වේ කොන්ඩම් එක එතකොට කොන්ඩම් එකකින් වෙන්නේ ඒත් නවතින එක විතරද ප්‍රශ්ල ඉති මිනිස දැනගන්න ඔබල බොරු ඉන්පමේෂන් දෙනකොට ඇතම ඒ මාර උගක්කයි හොගන්න නෑ හොඳ මාතල් එක දැන් ගෙනල්ලා මෙසිින එක හයිකල දෙනවා එතනම මැසින තිීනවන කෙලින්ම මැසින කස්සම තමයි තියන්නේ මේ කනක පාවිච්චි කරන්න විදිිය පාවිච්චි කරන්න එක බලන්න විදිහන්න මේ කොහමද මැසින කඩ කරන්න මුකුත් ගහල තියන එක අස්සේ තියෙන් අස්සේ තමයි තිය ඕනලාට ගන්න ඕනලාට ගන්නට ගන්න ඕනලාට ගන්න හරි දැම්බාන් අපකට උත්තර දයන්කෝ කොන්ඩ දැන් කොන්ඩම් දෙන්නේ කොන්ඩම් පාවිච්චි කරහම ඒත්න තියෙනෙක විතරද වෙන්නේ නෑ තවය තින මොනාද තවයවා මොනාද වැඩි කියන්න මොකක්ද මොකද මේ ලැජ්ජන මෙච්චල පුල් ඇමරෙන පුල් ඇමරෙන මෙතන මේ මේ කිරිපොල එක්කොගේ අද නිවස ගත්දකරින් අද ඊතමන්දර කොන්ඩම් රීකෝල් කරලා කැඩිලා හිල් <laughs> ඒ අර වෙන්න පුළුවන් දරුණුම විදි රීකෝල්ල ගත්තා කොන්ඩම් ගැන ගත්තා ගොඩක් අය නොදන්න දේවල්තයි කොන්ඩම් භාවිතා කරන්න සෙක්ෂුවල් ට්‍රන්ස්මිෂන් ඩිසිසස් කියනවා ඒකන් ස්ටඩ ස්ටඩ වලින් වැලගෙන ඒත්සුත් ස්ටඩ වල කොටසක් ඒකැන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරෙනවනම් දෙන්නෙක් අතර මොනද වෙන්න පුළුවන් දෙන්නෙක්ම කියලනෑ දරාරගයා මොනද වෙන්න පුලා පුළුවන් ඉතින් හමාන්ගේ ඇඟට විසබීජයන්න පුළන් තමන්ගේ විසබීජ අනිත් කෙනට යන්න කොඩමලත් හඩපස සැකව කියන්න කොන්්ඩම් එක යම්තාක් දුරට ආරක්ෂාවක් ලැබෙනවා ඒකෙන් වෙන්න මොනාද අනවශ්‍ය පිළිසිඳ ගැනීම සියයට සීය ආරක්ෂද නෑ කොන්්ඩම් එක හරියට භාවිතා කරත් හරියට කරත් ඒක 100%ක් සාර්ථකයි කියන්න බෑ. මොකද කොණ්ඩම් එකේම ගහලා තිනවා වෙනව කියවල බලන්න ඔක කඩන්න උත්සාහ කරනවා මිසක් කියවල බලන්න උත්සාහ කරන්නේ නෑනේ. කියවල බලන්න ඒක 190 කීයද 90? 9.8ක් වගේ. ඔව් ඔයගේ ගානක් තියෙන. ඒක නිසා මිස් එකක් යන්න පුළුවන් උප්ස් එකක්. උප්ස් එකක් සර්ප්‍රයිස් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා කොණ්ඩම් ෆෙස්බුක් පේජ්ජුලත් ඒකට හමක් කලට ඇමලීම ඕ කියන ඒක නිසා රණුක අනිදවස ටවිට ගෑන්ලම එක අන්‍යාරක්ෂක ලිංගික හැසිරිනීමක් වෙනවනම් කොන්්ඩමයක් භාවිතාගන්න <laughs> නෑර මැසින් එක හොඳයි කට්ටිය මේ ඒක දිහා බලන්න අනිත් එක කවදක්කල් ලැජ්ජ වෙන්න එපා ෆාමසියකට ගිහිල්ලා දැන් මේ මට මට වෙච්ච දෙයක් හරි මම අපිට මම ෆාමසි කියලා සමහර ලැජ්ජයි මේ ඔව් ඔව් දැන් ටකස් එකේ මේ අපි ටකස් එකේ මොකක් හරි කොණ්ඩම් જાතිය විකින විකින හිටියා හදිස්සිය එක වෙලාවකදී කොණ්ඩම් ඩියුරෙක්ස් නේ ඕකේ අවුට් ඔෆ් ස්ටොක් වෙලා දැන් කස්ටමර් කෙනෙක්ට ෆුල්ෆිල්මන්ට් එක මොකද සේම් ඩේ ඩිලිවරිස් අපේ තිබ්බා හදිස්සියද දන්නේ නෑනේ මං කෝ එහෙනම් මන්ද යනගම් මං කඩේ මොකද අපේ සප්ලයි බඩුවේ කරන්න කලින් ස්ටොප් කිවරුණාම මේ මම එහෙමනම් මෙතන ළඟ පාමසියෙන් බල්ලා අපිට ඉතින් ඒක කස්ටමර්ට යවන්න අවශ්‍ය මං ඉතින් ගිහිල්ලා ගොඩාක් කට්ටියක් තියෙන දෙන මං ආවා දැන් ඩියුර මොකක් හරි ඒකේ බ්‍රෑන්ඩ් එකක් තිබ්බ මොකක් හරි එක නෑ නෑ ඒක එක જાතියක් මොකක් හරි එකක් ස්පෙસિෆිකලි මොකක් හරි ඩොටඩ් හරි මොකක් හරි එකක් මං ඔහම ගිහිල්ලා ආවා මේක තියෙනවද කියලා සද්දෙන් ඇහුවා ඔක්කොම ඔක්කොම සාපිකායක නෑනේ එහෙනම් ඉන්න කට්ටිය මාර මේ අපරන ඕ එහෙනම් ලැජ්ජ හිතුණා මංගව ඒක මේ හරි වෙනකො නෑ අපි <laughs> ඒ උඩින් ලැජ්ජ උට අපක් ගාලා ගියා මට වෙන උත්තරද කොල්ලෙක් එමද වැඩ කෙල්ලෙක් වුණා නම් කවන්න කසිප්පු දිනවද ඇහුවා ඕ ඒක අර අර මල්ලි ජොයින්ට් එක නැද්ද කියලා ඇහුවාගේ ඒක නිසා කවදක්වත් ලැජ්ජ වෙන්න එපා ඉතින් ඊට අවුච්චර ලේසි ඒක සුපර් මාකට් එකට ගිහලා ගන්න කිසි කරදරයක් නැහැ ඒතර මොන දිහා බලනවා කැෂියර් කෙනෙක් එල්ල ආයෙ ඒතර මෙහෙ මොනක් බලන්න නේද දෙන්නේ ආයෙ ඉතුරු සල්ලි එහෙම නැත්නම් කාඩ් එක රිසිප්ට් එක එහෙම නේ මොනක් බලන්නේ නැහැ ඔච්චරම ලැජන ඔන්නන්න ඕට ඔතර ඔපිසිර කල්ල බලම වැඩකොට නෑ ඔපිස්ස කනට කඩල බලන්න සාමානය පිටන පාසයක් කඩල බලන්න ටහස ගෙනවන ජීවිතර කඩල බලන්න මොකද මේ ගොඩ පෙනගෙන ඒම යනි මවුලන්න කොන්න විතරන්නේ මගේ පාසරක්කම ගොඩ හල්දන මංග විස්සකරනකොට කිසි ප්‍රශ්නය සිකර හරි ඒගැන් අපිෝ දැන් අරල්ල මේ මොකද අපි ඉස්සර ලව් කල්ල තිබ මොකක්ද ස්කූල් නෙට් මොකක් දෙක බ්ලොක් කරයින ස්කූල් නෙට ස්කූලට තිරතාව ස්සු ස්කූල් නොටන පොඩි හර මගේ අටවසරන්න පොඩියලටත් තින ෝජිරවට ටුට්ටු ගන අද හොයාගත්ත ටුට්ටුක් ගානක් කල හිතාගෙන ඉලකදස කරම අයිතියෙන මේ පූජාවති බලේ පූජාවක් නෙවෙයි ලැප් එක මාරු කරනවා. සිරාවට. ලැප කරන් දෙන්න ටෙක් ටෙක් කතා අසන්නන්න පුළුවන් කලින් ගෑනට ලැප් එකක් කරන් දෙන්න. නෑ මේ ළඟදී මම දැන් IBM මට මට ඇත්තන IBM එකක් තමයි ගන්න කියලා තීරණය කළා. තින් පෑඩ් සීරීස් IBM එකක් ගන්න කියලා තීරණය කළා ඔක්කොම ඉවරයි. මේ මෙහෙ එන්නේ නෑ. මෙහෙ එන්නේ නෑනේ. මම දැන් ගෙන්න ගන්න Amazon එක වෙලා ඩොලා ඩොලාට සියද ඩොලාට සියනේ අර නිකන් හදන 100 වැඩි කරලා නරුදු 80000ක් ඔව් 100 ගලා හදන අම්මට 1.30 ගානක් අක්කෝ එකයිතිස් ගාරක් දෙනක මැක්කෙකුත් කන්න පුලො පුලොම කියන කියලා තාම සිය වැඩි කරන්න රාවට බං ඩොලර එක දැන් කියද අන්න රටක් විදියට දියුණු වෙනවා කියලා කියන්නේ ඔන්න ඒ දවස්වල ඩොලර් 100ක් විතර නම් තිබුණා ඒත් පස්සේ බිට්කොයින් ගන්න ඕනේ නෑ කො ඩොලර් ටික දැන් අරන් දැම්මත් ගොඩ බෑනේ ටැක්ස් ගහන ඩොලර් ටික තියාගත්තොත් NRFC බෑ බෑ ටැක්ස් ගන්න. ටැක්ස් ගන්න හැම දෙයකම ගන්න. ටැක්ස් ගත්තොත් ගහනවා, දුන්නොත් ගහනවා, ගියොත් ගහනවා, ළඟින් ගියොත් ගහනවා, බැංකුවේ තිබ්බොත් ගහනවා. ඔව්. ටූ කරන් ගියා 20ක්. 20යි දැන් ආගෙට වෙනද ෆ්‍රීනේ? දැන් ගන්න. ආ. බට බැරි 10ක වගේ කරලා ඉන්න කියන්නේ මම 10ක දාලා ඉන්න මේ ඕ ඕ චූ කතාව ගහම මට ඇත්තට මතකනේ අපි ඉස්සර මම කසාද බඳලා ළමයි කම්බින කලින් මේ මගේ ළඟ ඉන්න කලින් මේ අපි යනවා මේ හැමදාම වයිෆ් එක්ක මේ ගාල්ලේ ගිහේ මා ගාල්ලේ ගිහලා කාලේනවා මහින්ද රාජපක්ෂ මහතාට පින් පිනිස වෙන්න අපි අර පාර හදුවනේ ටක් ගාලා ගාල්ලේ ටක් ගාලා පැය දෙකකින් ගිහලා රැට කාලේනවා ඉතින් අපි එනකොට හැමදාම 11 12 වෙලා ඉතින් එන්නේ ඇවිල්ලා අතන බහැලා චූ කරලා එහෙම එනවා අපි ඔහොම අවුරුදු ගාණක් කරා ඉතින් දවල්ට යන්නේ රැටම තමයි හැමදාම ගිහලා තියෙන්නේ එක දවසක් දවල් මෙන්න රුපියල් 20ක් කිල්ලනවා. මම අපි දැන් මෙච්චර කාලයක් මෙහි යනවා මේ රුපියල් 20ක් නැසෙ අපි 9 පස්සේ ඔෆ්. <laughs> ඒක 9 පස්සේ චූ කරත් අවුලන්නේ. <laughs> එහෙම තමයි. ඔතනත් පුළුවන් දන්නේ ෆ්‍රී වලින් ගියන්නේ. මේ දෙන්ටයි දාන්න ඕන නැත්නම් මැෂින් එකක් ඔය වගේ පාගේ මැෂින් එකක් වගේ 1000ක් හරි ගෙවලා චූ කරනවනේ මම බාර වැඩි වුණා. ඔය මේමයි කරන්න ඕනේ. එතනින් එනකොට මචං නොමිලේ හොඳ බීම් එකක් දෙන්න ඕනේ. පටන් ගන්න. පටන් ගන්න. බීලමද දාහ චූකර නාණ්ඩුවට සල්ලි හට සල්ලි වෙන ක්‍රම නාණ්ඩු හොයන්න ද මේ දස්සලුනේ සිකරට්ටා බැලුව සිකරට් මෙච්චර කට්ටියක් බොනවා හරි ගහම සිකරට් ටැක්සියක් කියලා ගහනවා. ඒක ඕකේ තේරෙන්නේ නැත්තේ මෙහෙම. ඕකේ ඉෆෙක්ට් එකකුත් තියෙනවනේ. ඒතකොට කට්ටිය සිකරට් බොන එක අඩු වෙනවා. එතකොට වෙන්නේ සිකරට් වෙළඳාම අඩු වෙනවා. ඒතකොට ටැක්ස් එකෙන් එක අඩු වෙනවා. එහෙම දැන් වැගන්නාර එනවා දකින්නද මේ දෙකේ කවුරු හරි කවුරු දැන් වෙන එක මචං වැගන්නාර එනවාද මේවා මේවා දැන් අද 500ක් ආව දෙමු වැඩක් කියලා කවුරු හරි බ්‍රිලියන්ට් මයින්ඩ් එකක් කියන්නේ නැති පහ පාස් එතකොට බ්‍රිලියන්ට් මයින්ඩ් එක ගැහුවා ඒක වැගන්නාර මිනිස්සු කියන එක නැත්තුවා ඔක අහිංසක වෙන්නේ ඕ ගෙනල්ල පොට් එක හිර වෙලා ඉන්නවා. ඊයයි මාර කරගන්නම දෙයක් නැහැ. සමහර අර මේ මේවා ඒ ඔඩ කරපියෝ. ඒක තමයි. හැබැයි ගිය පාරකොත් ටැක්ස් එක එකපාරක් වැඩි කළා මං හරි පොඩි දීලා තිබ්බ නේද මේක එල්සී එකට එල්සී දාපු වැඩ දුන්නානේ දුන්නා දැන් මේ පාර ඒ තිබ්බ වැඩිවීමක් ඔව් මේ මේ පාර නම් මුකුත් හම්බ වෙන්නේ කියන්න තියෙන බදුගේ ඔබට හැබැයි ඉතින් අවුලක් නැහැනේ බොක්සගන් ෆැක්ටරිය දැම්මනේ දැන් බල බොක්සගන් කාර් ටික එන්න ගත්තට පස්සේ අවුලක් නැහැ මට තියෙන ප්‍රශ්නේ කණින්ගේ දැන් ලංකාවේ හදන මයික්‍රෝ එතර වාහන මයිකෝ හදන්න ඉසම්බල් කරනවන නෑ මුකුත් ගේන්න මෙහ ගෙන මොනාක කරන්න ගෙනල්ල බැජ්ජක් ගාල සිට්ටිකයි කරනවා නෑ මනුස්සයට හදන්න දුන්නේ නෑ. ඒ කියන්නේ මනුස්සයා ඇත්තටම මුලින් ඉඳන් කාර්යය මේ හදන්න උත්සාහ කරා. කවුරුත් ඒකට උදව් කරේ නෑ. ඒක ඒක මහින්ද රාජපක්ෂ කාලේ ඔක පටන් ගත්තේ. ඒක අපේ මනසට ප්‍රශ්නය. නෑ අදනුත් තියෙන ආණ්ඩේ පස්සේ ඔයා ලංකාවේ බිස්නස් එකක් කරන්න හදන්නකෝ. හරි. ඔයා ලංකාවේ බිස්නස් එකක් කළා පිටරට සර්විස් එකක් දීලා සල්ලි ගන්න පුළුවන් අපේ බලන්න කැමති නෑ. කල්ලි එනවට කැමති නෑ. හැබැයි වට සල්ලි යවන්න ඕන ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා ඕනම එකක් ගෙවුවා ඉවරයි. නෑ මම හිතුව ඇතරම ඇයි දැන් මයික්‍රෝකාරක ලංකාව මගේ සෙබල් කරනවා කියලා හිතන්නේ. එතකොට ලංකාවට එනවනම් රෝබල්ට කලින් ලංකාවේ කාර් හැද උපාලිපිය. ඒක ගොඩ දාන්න දුන්නේ නෑනේ. ඒක නම් තනිකරම ඒ ආණ්ඩුවෙම ගෑවනේ. ඔය ඉතින් ඒක මේ ආණ්ඩුවනේ. UMP ආණ්ඩුව. ඔව්. UMP ඉන්නේ මේක දැන් මේ කවරම් පලාවෙන් ලොක්ක වෙන්නේ. මොකද්ද කියලා මේක නම් තේරෙන්නේ. කොහොමද මේගොල්ලෝ එන්නේ නැහැ කියන එක නම් මම දන්නවා ඊළඟ පාරට. <laughs> ඒක ඒක තමයි මට තියෙන එකම සතුට මම ගැනගෙන ඉන්න තව අවුරුදු දෙකයිනේ තුනයිනේ. බිස්නස් වලට කිසිම සපෝට් එකක් නැහැ. කිසි දෙයකට සපෝට් එකක් නැහැ. මොකට සපෝට් එකක් තියෙන එකක් කිය? ආ උඹ උපාදි ධාරි රැකියා විරහිත නම් උඹ රුපියල් 30000ද 30000 නේ 20000 20000ද රැකියා විරහිත රැකියා රැකියා ඒක බිස්නස් එක කඩේ දැන් ප්‍රශ්නයක් නෑ මට ප්‍රශ්න නෑ රැකියාවක් තියෙනවා රැකියාවක් තියෙනවා බෑ කම්පැනි රැකියාවක් තියෙනවා එහෙමනම් අවුලන්නේ ඒ කියන්නේ ඕන කෙනෙක්ට දාන්න එහෙමයි ඉතින් රැකියාව විර රජයේ පිළිගත් විශ්වවිද්‍යාලය බලා පිළිගත් වෙන්න බෑ උඹලත් අර මේක වගේ උපාධි කඩයක් උපාධි කඩ කොහෙද ඒ ඉතින් එන ගිවම් ලොකුම මහත්තයම තමයි පටන් ගත්තේ ටවුන් එක දාලා ලස්සන දැන් නළුවෙක් නෙමෙයි මල්ලි මොලයක් හරිද හරි ඇති නේද දේශපාලන කතා මේ මතකද ඉස්සර මට පෙන්වන්න බෑ දේශපාලනේ මට ඉස්සර කො මන් දැන් මොන දේශපාලන කවුරු එකෙක් ගහුවා තු අයින් කරනවා මේ ඒ වුණාට දැන් වෙලා තියෙන එක ගැන කතා නොකර ඉන්න එක එහෙනම් පාඩුයි කියලා තේරලා තියෙන මිනිස්සුන්ව ගොනා ගන්නවා කියන එක ඒක වෙනම බිස්නස් එකක් නෑ අනික මුන් ගොන්ගු වෙන එකනේ වැඩි හැම අවුරුද්දෙම අර කියන එක අහන් ඉන්නවා අපේ කරන්නේ ඡන්ද දෙනවා දීලා කරනේවට බයිනවා බයිනවා ඊට පස්සේ මොකක් හරි එකක් කරලා වීඩියෝ එකක් හදලා Facebook එකේ දාන අම්මා කොහොමද අපේ අමතුමා වැඩක් කරා කියලා එයාගේ අලයක් කරලා අපි කතා කරත් වැඩන්නේ කතා කරත් වැඩන්නේ මුංගේ හරක්කම හදන්න බෑ. ඡන්දෙට සතියක් වෙනගෙනොත් බැන බැන ඉන්න ආතලෙගේ. හැබැයි අර අන්තිම දවස් ටිකේ කොච්චර වුණත් මූ හොඳයි. ඔව් ගිහලා ගාලා ඊළඟ වෙලා යාලට මොකක් හරි ෆෝකස් කරලා අපේ මොකද එනවනේ කැරක්ටර් දෙන්න. හරි මොකද වෙලානේ? පාරතර හරි අපි දාමු මේ මේ පාර අපිව දෙන්නක chance එක අපි දාමු මොකද මේ අමාරුනේ මේගොල්ලොත් එක්ක කරන්න ඕගොල්ලෝ අපිට chance එක දෙන්න අපි දාන්න. දාන්න. අපේ පාරේ මොකක්ද දන්නවද කරේ? ආපු ගමන් මහින්ද රාජපක්ෂ කිය ගහලා තිබ්බා. මහින්ද රාජපක්ෂ මොකද කොන්ක්‍රීට් කරා බෝඩ් එකක් ගහ කොන්ක්‍රීට් කරා බෝඩ් එකක් ගහවනේ. අවුලක් නැහැ. හරි කරානේ. අපේ පාක් පාරේ කරපු ගමන් කරේ අර බෝඩ් එක ගැලුවා. වලවල් තියෙන හොන තරම් වලවල් ටික වැවුවේ නෑ. හැබැයි බෝඩ් එක ගැලුවා. හැබැයි මේවත් එන්න පුළුවන්. අරයා නරක විදියට පාර දාලා වලවල් තියනවා කියලා මේ නරක නාමයක් වෙයි කියලා ගැලෙවුවත් දන්නේ නැහැ. හැබැයි ගැලෙවුවා. ඒක කරා. හැබැයි තාම වලවල් ටික වැහුවේ නෑ. ප්‍රධාන පෙළේ UMP මන්ත්‍රීවරයෙක්ගේ පක්ෂ කාර්යාලය තියෙන එපාර. ඒත් ගන්න. ඉතින් යාලට තේරෙන්නේ නැහැ නේ යන වාහන ඔය වල. නෑ නෑ. දින්න ගමන් එතනින් ගියා. ආ. ඔව් ඒකයි. දැන් එතන BMW එක පාක් කරනවා වගේ තමයි ගන්නෙ. හැබැයි හරි බසයි ඒගොල්ලෝ දැන් ඒක වන්නේ අපිට යන්නේ නැහැ මමාරු ඒ කියන්නේ වාහන දෙයක් මාරු වෙන්න බෑ ඒ පාරේ. හැබැයි ඒගොල්ලෝ කවුරු වෙනවා ටක් ගාන රිවර්ස් කරලා ගිවර කරනවා. අපි අපි අපි බය වෙන්නේ. එහෙමයි. එහෙමද? ඔව් එහෙන බසයි ඒගොල්ලෝ. නෑනේ දැන් කිව්වේ එන්න කලින් අපි ඕව යන්නේ නැහැ හොම යන්නේ නැහැ කියලා. අම්මට සිරි. දැන් පාර යන හැටි බලන්නකෝ. මේ ළඟදි මං කොහෙද ගියා පාර වහගෙන හිටියා විනාඩි 20ක් විතර. පොඩි එකාව මේ ඉස්කෝලේ ගිහින් දාන්නම් මඩ බරක් වුණා. එන්නේ ඉතින් මිනිස්සු කී දෙනෙක්ගේ වෙලාවද? ඔව්. හැබැයි ඉතින් ඒ හදිසිය තියෙනවා නම් මේ රට ගොඩ ගන්න. මේ කියලා මේ කියන්නේ ඒක හිතන්නේ නැති පැත්තක් තමයි දැන් හිතන්නේ ඔෆිස් යන මිනිස්සු. වැඩ කරන මිනිස්සු. මේ මිනිස්සු විනාඩි 10ක් පාරින්නවා කියන්නේ වැඩ කරන මිනිස්සු. 100ක් කියන්නේ ලේසි නෑ. හරි හරි ඇති ඇති වැඩ පෝජී ඕ එතරම ඉස්සල ටුට්ටුක්ගේ මම මේ අර චොප්ස්ටික් එකේ මම කකුලට ගහපු එක. <laughs> දිගටම ඒක තිබ්බලා අර එහෙම ගහුවොත් මෙහෙම මෙහෙම ගගා හිටන හරිනේ. මේ ගාලෙක අහලත් අඹ කියන්න දෙන්න එක. ඒ ප්‍රශ්නේ මම කියන්නේ පෝජී LD voice call ගැන කියනවාද? ඒක මට ඕක හරි ප්‍රශ්නයක්. මම දකිනවා Facebook group එකේ එක්කෙනෙක් හැමතිස්සෙම අහනවා මේ වෝල්ටි කෝල්ලයක් ගන්න කොහොමද මේ ෆෝන් එක සපෝට් කරනද මේකින් ගන්න පුළුවන්ද ඒක මෙම වෝල්ට කියන එක බොයිසෝ එල්ට යන්නේ එතකොට සාමාන්‍ය අපි ෆෝන කොල්ලක්කාවත් ෆෝන් එක ෆෝජිහිටිය ත්‍රීජියකට මරුවෙන හැබැයි වෝල්ට කෝල්ලක් ඇති එක මාරුවෙන්න්න බෑ ඩේට කොල්ලම්ම යන්න එක වෝ වයිෆයි තියෙනවා සේම් කරේ වයිෆයි එකක් හරි සපෝට් ගන්න වැඩගන්න අද වැඩගන්න ම ඩාල දම ඩලක් න දැනට නෑට තියෙන දෙකම සේම් එකම ටෙක්නෝජික හැබයි ප්‍රශ්න තියෙන්නේ ඔවගේ උපරේට අදාල පැරමිට සෙට් ඇතිනවා ඒ පැරමිට සෙට් එක අදාල ෆෝන් එකේ තියෙන්න ඕනේ එතකොට තම ෆෝන් එකත් වෝල්ට ඒ කැරයට සපෝට් හැබයි දැන්ට අපේන හුඟක් ෆෝන්නොල එක ඒක නෑ ඒකයි සමහර ෆෝන් කීපය විතරක් වැඩ කරන්න එනේමගේ එන්නේ දැනට හුඟක් වෙලාවට වෝල්ට පැරමටස් ටික දන්නේ සොෆ්ට අප්ඩේට් හුඟක් කලාට ෆෝන් එකෙන් අප්ඩේට් එක දැකලා ඇති වෝල්ට එනේ බලර මේ කැරියට කියලන්නේ හේතුව ෆර්මයක තම අප්ඩේට් එකෙන්නේ දැන්ට හවාවේ වගේ කම්පනි කීපයක් ගහන චිප් එක ඔන් බෝඩ්නවා මොක යාලා මුලින්ම දාලා එටික දානවා හැබ ජSMලා ඕක සෙන්ටලයිස් කරන්න ට්‍රයකක් දෙනවා හැබැයි මට තියෙන ප්‍රශ්නේ උතන ඔක්කොම හොඳයි කිය ඕකේ වෙන්නේ ඇත්තටම කටහන හොඳට ඇහෙන එකනේ. නිකන් ඒ කියන්නේ වැඩි බෑන්ඩ් එක මිනිස්සුන්ට නෑ නෑ මිනිස්සුන්ට ඕක මාකට් කරන්නේ කටහන හොඳට ඇහෙනවා කියලා. හැබැයි ඕකේ පරම ගෝල් එක වෙන්නේ අර මලින්ද කිව්වා වගේ මේ සෝරි මලින්දමයි කියන මාලින්ද. <laughs> ගණන් ගන්න මනම කොට කරන මාලි කරමු. තෙල්ලේසි. මේ ඒක ඇත්තටම අවස්ථාවේදී නර කියපු දේ. දැන් උදාහරණ ගත්තොත් ඇත්ත ගත්තොත් පිටරට නම් ගොඩාක් මොබයිල් ඒක US ගත්තොත් එම ගොඩක් මොබයිල් ප්‍රොවයිඩර්ස්ලා මොබයිල් සර්විස් එක නැති වුණා. Wi-Fi එකකට කනෙක්ට් වෙලා ඉන්නා නම් කෝල් එක යන්නේ Wi-Fi හරහා. ඒක Wi-Fi හරි මොකක් හරි data connection එකකට කනෙක්ට් වෙලා ඉන්නවනේ ඒක හරහා. ඒකේ වටිනාකම තමයි අර tower congestion වෙන එක සහ channel නැති වෙලාවෙ කන්ජස් වෙන ප්‍රශ්නේ සහ කවරේජ් අවුල්. දැන් ඔය බිල්ඩිමක් ඇතුලේ ඉන්නේ. පිල්ඩිමල් කටලන්නකොට ගොඩක් තියෙන ප්‍රශ්නේ හැම ඔෆිස් එකකගේ වයිෆයි තියෙනවා නමුත් ප්‍රශ්න තියෙන්නේ මේ සිගනල් අඩුවේ සිගනල් අප්සට ඒ වගේට විසඳුමක් විදිහට තමයි මේක ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඇත්තටම දැන් දුර තියෙන ගෙදරකට උනත් මාරයකම සමාරවන්න. ඔව්. ඒ ඉස්සර අපි ගස්ුරණ ගලනේ කෝල් ගන්නනේ. කහවුඩ් නැගලා ගා මාලින් දත් එහෙම නේ කාලේ මේ පැත්තේ ගහවුඩ ඩොංගල් ගහගෙන ඩොංගල් ගහගෙන ඩොංගල් ගහගෙන සැටලයිට් ඩිස් ගහගෙන ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔය VOLT වල මිනිස්සු හිතන්න ඕනේ ඔය ඔය පැත්ත කොලිටි කියන එක නෙමෙයි මොකදද කෝල්යක් ගන්නකොට මුගේ කටහඬ මට නිකන් HD වලින් ඇහුණා කියලා මොකද මිහිරි කටහඬක් ඒක තේරෙන්නේ කලාතුරකින් මොකද මම නිකන් ගෙදර තියෙන රවුටර් එකේ ෆෝන් එකේ HD ෆෝන් එකට හයි කරලා තිබ්බා. ඔව් එකේ ඒ වෙනස ඇත්තටම ලොකුවට තේරෙන සමහරව හල් තිබ්බා අම්මගෙන් මම ගෙදර තිබ්බ හින්දා අම්මා කෝල් ගන්න එකේ. අහලා තිබ්බා මොකෙන්ද කෝල් එක ගන්න කියලා. පොඩි වෙනසක් ඇති මට ඒක අපිට කැසිඩ ගන්න වැඩත් මේකට සපෝට් නැහැ OnePlus කියන්නේ ෆෝන් එක මොකද මේ ලංකාවට නැහැනේ මේක නම් තියෙන ටික දවස් ලංකාවට නැති හින්දා ඒක මේ වෙබ්සයිට් එකේ තියෙනවනේ නොකිය නෑ මං හිතන්නේ මම ඔෆ් කළ දෙන්න මොකද මට ඕක රොබෝ කටවල අනිප්‍රශ්න කාලගේ හරියට මේ කවරේජ් එක නැත්තම් ස්විච් කරනකොට කෝල් හරියට හෑන්ඩ්ෂේක් වුණා නැත්තම් ප්‍රශ්නයක් වෙනවා කොල්මට විතර මහිත වැට එල්ටි කවරජ තියෙනවා ගොඩත් තියෙන ඩයලොග් ඩේට කවරජ්ජ කොහොඳර තියෙනවා මොද එල්ටියක ස්ටේබල් ්‍රීජි ඩ ස්ටේබල් බැටි ච්චර කියන්න බමන් ඩුබයිග ඩුබයිවලටත් දැදුනා එහෙමට කට්ටිස්ස ඔය පවා කියන්න ඉසර මොබයිල් ආපු කාලේ බලට මතක නැතන බල පොඩිනේ ගෙවල්ල මිනිසු කියන්නේ තාත්තා ඉන්න අයියටත් වැතුණනේ අපි මේ මේ ගත්ත ඩුබායි වලට කෝල් එක හොඳට වදිනවා එහෙට. යන්නේ කොහොමද කියලා අයිඩියා ගන්න. නෑ ඩුබායි කමලට වචනයක් කියවන අපේ කමල් වදිනවා වගේ වචන මේ පැත්තෙන් කතා කරා. <laughs> මේ මම එකපාරක් දැක්ක එක්කෙනෙක් දාලා තිබුණා ජැප්න වල ඉඳන් මේ මොකක්ද බීච් එකේ මෙයාර මේ ඉන්දියාවයි ජැප්න අතර ජියෝ සිග්නල් එනවා. LT signal LT signal. ආ එහෙනම් යාපනයේ පැත්තකත් මේකට පෙන්වන්න ඕනේ. අපි ඉන්නේ කාර දාන්නනේ. මොකක්ද? ඇන්ජන්කාර ගරුප්ප ම පලස් ගුප් ඉදියාවන්න පටර ඕන්නේ වච්චත් කෝල් දපන්ගේ නෑ මේක දැති අවුදයක්න ෆෝන් එකට ඇන්ඩරෝයිඩ් පේ දෙනවා නති අවුලන්න මන් පස් ගත්තේ ගැන පාඩුවන්න ඇන්ඩරෝයිඩ් පී දෙනාගලට මන හම්බෙනික දැම්බල හන එක්සයිට් අලුත් වශන ගෙන කියලා ඇතර කාරග ක සොස්ට ඩියලක් කන කට කරන වැට අලත වර්ෂණය කාපුහම මේකින් හදන්න ඕනේ මෙහම කියලා හිතනවා ඒක ස්ටබිලිටි මොන ෆීජස්ද පාවිචි කරන්නේ අරෙක නැති ෆීජස් මුකුත් දන්න හැබැයි එක දාලා සිස්ටම එක මේන්ටේන් කරන්න හම අද අද වෙච්ච හොඳ කතාවක් කියන්න මයිකසෝප් අවුට්ලොක් මැක්වල පරණ වර්ෂන් එකේ පුළුවන් මල්ටිපල් එක්ස්චේන්ජ් account තියාගන්න ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්බොක්සස් එක හරි අවුලක් නෑ මේ කතා කරලකෝ අලුත් වචන කියලා දාන්නද මංග මංගෝවා බලාගෙන මැක්වල විශේෂයේ මයික්‍රොසොෆ්ට් ඔයාලා වෙන්න chance එක ගොඩක් වැඩි නෑ නේ අලුත් අප්ඩේට් එක නිකන් දෙන්නේ Office 360 තියෙන කෙනෙක් කෙලලරි අලුත්ම වර්ෂන් එක අලුත්ම වර්ෂන් එක ඉන්ස්ටෝල් කරා දැන් අලුත්ම එකේ යුනිෆයිඩ් ඉන්බොක්ස් මල්ටිපල් එකක් යුනිෆයිඩ් ඉන්බොක්ස් වෙන් කරන්න බෑ ඒක නෑ අන්න ඒක තමයි ඒක ඌ බල බල ඉන්නවනේ කොයි එකද ඌ බල මට මට මට කියන මේ ඉන්බොක්ස් නෑනේ මේකේ මේ මං කොයි එක තමයි කිව්වේ දැන් මොකද ඔකර මම නම් වැඩ කරනවා නම් ඒ කියන්නේ සෝ පැච් එකක් දාන එක වෙනම කතාවක් අලුත් වර්ෂන් වලට යනකොට හැන්ඩලා බලපන් උඹට දැන් ඔය හැමෝම හරි ආසෙන් දැන් Windows ආපු ගමන් 10 ද 9 ද 10 දාමු ඇයි ටෙන්ඩාන්න රික්වයිමන්ට් එකක් තියනවාද කියන එක කොහෙවත් ඒ කියන්නේ මේ ෆීචර් එක නිසා තමයි මම ටෙන්ඩාන්නේ දැන් ඔෆිස් එහෙම විශේෂයෙන් ඔෆිස් version 2000 එකේ තියෙන එක තමයි මම තාමත් ඒකේ තියෙන ෆීචර් ටිකක් අන්න ඔක්කොම පාවිච්චි කරන්නේ. නමුත් අපේ අය ඉන්නේ අලුත්ම එක මොකද්ද? 2017 18 19 නැද්ද? ඕක තමයි. ඒ කියන්නේ software වල දැන් වැඩක් නැහැ කියන එක තමයි තේ ඒ කියන්නේ දැම්බූනත් පීඩාන්න ඕනි කියලකට උඹට කිසිම හේතුවක් ඇත්ත කියා ඇත්තම කියන්න අර මේ අර ලොන්ච් එකේ හොඳට පොඩ්ඩ මේකක් තියෙනවා මොකද්ද තියෙන්නේ කියා මීට වඩා ලොන්ච් එකේ මොකද දාගත්තේ නෑ හරි දැන් දැන් මේ තියෙන ලොන්චර් එකේ හා උඹට දැන් පී આવොත් වෙන ලොන්චර් එකේ වෙනස කියපන් පොඩි වෙනසක් මොකක්ද දෙන්නේ මේකේ මේක අයිකන් එක හතරස් වෙයි රවුම් වෙයි තව පැත්තෙන් එහෙම දාන්නත් පුළුවන් සෙට් එකක් තියෙනවා හරි හරි ඉතින් එච්චගේ දීනවා හරි ඕක මේ සැම්සුන් අර අර මම UI එකට වෙනම කරනවා ඉතින් හරිනේ බං ඔය එජ් දෙකේ වටවටේම ඇප් දාගෙන ඉන්න ඔබ ඇත්තටම පාවිච්චි කරන්නේ ඇප් තුනයිනේ Facebook පාවිච්චි කරනවා WhatsApp පාවිච්චි කරනවා ඊට පස්සේ ඔබ මාකර ඩික් ෂොට් ගන්න පාවිච්චි කරන මොකද්ද අර මේක පාවිච්චි කරන මොකද්ද Snapchat නොවා ලොජ්ජයක දාගනක වන් පස්සක දී නොක්කොම කරත ඔබට මේක නෙවන මේක අපිහෙන නෙගිටිව විදියට කතා කර නමුත් ඇත්ත කතාව කිව්වොත්ම ඕක තමයි වැඩේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය නැති දන්නේ නැති දැන් මගේ නම් එකම වෙච්ච ෆීචර් එක දැන් මගේ Android මේ ළඟදී අප්ඩේට් එකක් ඇවිල්ලා කෝල් රෙකෝඩ් කරන්න පුළුවන්. by default call recording. ඔව් දැන් මම මලින්දර කෝල් එකක් ගන්නවා ආන්සර් ආන්සර් කරන්න ඕනේ නේද? නේ? ආ. ඒ රෙකෝඩින් ෆීචර් එක නෝ. ඉතින් ඕකෙන් කෝල් රෙකෝඩ් කරන්නේ. ඒක තමයි ආවේ. දැන් මට කවුරු හරි වොත් මේ කෝල් රෙකෝඩ් කරන ෆෝන් එකක් මොනවද තියෙන්නේ කියලා. ටක් ගාල් ගෙවේ සෙට් එකක් කරලා අප්ඩේට් කරා. ඒ ෆෝන් එකේ නම් ෆීචර්. ඔව්. ඒ හොලත් එනවා. උඹ ඒව රෙකෝඩ් කරලා තමයි අර මේක දාන්නේ නේ. කිල්ලක් දාන. <laughs> ඒ වොයිස් කෝල් දානවද නෑ? ආ දානවද? උඹ අර මේ කොලාජ් වගේ හදලා එහෙම දාන්නේ නේද? මේවා අර නයි FM කියලා YouTube channel එකේ වන්න උන්ට එහෙම දාන්නේ. ෆොටෝ <laughs> ටිකක් දාලා ඉතින් අඩලා මොකක්ද ඒක කියන්නේ? ඕකට මේ ඇත්තම concept ඇත්තට digital storytelling. ඒක අර ලංකාවෙන්න හොඳ මේ සබ්ලා කොමත් ලක්ෂ තුන විතර පැනපු මේ YouTube channel ටිකක් තියෙනවා. ඒක බලන්න හරි. අර ස්ලයිඩ් එහෙම යනවා. මම ලංකා channel එක නෙවෙයි YouTube ඉන්නේ. ලංකා සම්බන්ධයක් නෑ මට. මට ලංකාවේ ලංකාවේ ලංකාවේ සජෙෂන් සජෙෂන් එන්නේ නෑ කොහොක්ක මට. ඒයි බයික බැලුවොත් වහබොන්න හිතෙනවා. අපේ යව නෑ ඒක ප්‍රශ්නේ නෙවෙයි බල්ල බල්ල හදිසි මොකක් හරි YouTube open කරපුවා මේ රජ. හරියට ගෙනවා ඉලක් ගාලා. ආ ඔව් බේ YouTube එක මම ඇත්තටම හය කරනකොට දැන් අලුතෙන් කරන එකට අරපන් YouTube කියලා. බල හිස්ට්‍රිය බලන්න හිස්ට්‍රිය ඕන සජසන්ටිය බලන්න හොඳ අඩිය මොනවාගේ හරගෙන්ද කියලා සහ පේස්බුක් පේස්බුක් බලට කර වේස්බුක් චා කල ටිටය බලට හුව තිරණය කර කය කරනද පය කරනද කියලා එචාර ටිප් සය කරනට මුකුත් ඕන්න යුට බිස් චරගෙන ඇතිය බලන්න උනින් ඕ <laughs> ඔයත් බලනවාද? ඔව් පියුම් එක මාර විදියට සින්දුව කිව්වනේ මාර ක්වොලිටි. මේ දවස්වල කාටද බෝඩ් කරන්නේ? මේ Rising Star copy කරලා ලංකාවේ කරනවානේ. හරිද? ඒකට දැන් අපේ උන් TV එකේ පෙන්වනවානේ මූණ. ඒකින්ද දැන් ෆේස් ෆෝන් එකේ තියෙන සියලුම ඇක්සස් වලින් ලොග් වෙනවා. ආ TV එකේ මූණ දාගන්න. මූණ දාගන්න ඕනේ. දැන් ඒක මේ දාගෙන තියෙන මගේ අහනවා මේ කොහමද මගේ ට්වීට් කියන්නේ මම ඇප් එකට ඇක්සස් දෙන්න ගියා. මගේ යාළුවෙක් යාළුව දෙන්නෙක්ම මේ ඔය සින්දු කියනවා. ඒ තරගේ. මේ ඊට පස්සේ මම ට්විට එක ඇක්සස් දෙන්න මගේ කවන්ට ටවිට් පෝස්් කරන්න මගේ ෆලෝස් ලබලන්න ඇති උන්ටේ ඔන්න මවිති දෙන්න කියන ම අපිින්ස්ටල් අන්ස්ටෝල් කරලා උන්ට ටවිට කුද්දාලා අයි මේ හන්න කියලා උන්ගේ රිප්ලයකුත්න ඒ උන්ගේ වෙන නැද ඔතන්ටිකේෂන් මෙතට තින ෆෙස්බුක් තින තව මම මම රෙජිස්ට වනා කිය උන් එක මැනුවල් තමයි ඇපරූ කරන්න ඒකන වෙනම ටීමක් ඉන්න ඒ ෝට කරද නැත ඒම ඕක ටීවගේ වෙන්න ඔන්න තමක් කර පොන මේ හරිකමන්න ද අපිට එක් කතා වල්පල් කතාවන මේ රණුකාවට පස්සේ හරි අන්තිමටි තව ප්‍රශ්නයක් කරදින මේ Google RCS ඉම්පලිමෙන්් කරන්න මේ ලෝකල් ජSM නෙක්ටක් කළ කරයිද කියල මේ අරඋන්ගේ මොකද රිච් කමියනිකේෂන් සර්විස් කියලාර මැසේජිං දේනා වේද කරයි කියන්න බෑන ඒ වලින්දට අයිමසතින ඇල් ඒක ඩේටවඩ ඒක ඩේටව් ඒක ඇපල් සවිස් එක ප්‍රයිඩ පට ගුගල්ල ඕක ඉල්ලන ඩේට සහ යාලට එන විසිබිල්ට මාර ම ඔපරේ මේ අයින්ඩ මැසන්ජය කරන්න හැදුවන මට දැන මම මේ මේ ප්‍රශ්නය බල ආර්සිසක පසතින යාලා කලින්ම ඇතුලටමයි ඒගැන් ප්‍රොෆයිල්ල කර පැත්තට යන ඩේට මට එක දෙයක් දැනගන්න ඕනේ. හරිද? ඔය දැන් ඔබලා දැන් ඕකේ එයි කියලා හෙන ආසාවෙන් ඉන්නවනේ. ඕක ආවහම ලැබෙන බෙනිෆිට් එකක් මට කියන්න. ඒක මොනද කරන්න පුල දැම් අයිකන්නද දැම් වට්ස දාගන්න වයිබ දාගන්න ටෙලිග්‍රෑම් වීටත් ඒක තමයි දැමකාව කියන බයින් කරයි සෝක මෙහෙමයි මචන් දැන්නට මමනන් දකින්නේ මගේ මගේ කන්සප්ක තමයි වත්සප් විතරයි දයන්න බලගමතින වත්සප් ගප අනිතවට ඇතන වත්සපේ ඔප්ටිමයිස් ඔප්ටිබයිස් ඒක හරි එතකොට මචන් බහිත පංග දැන් ස්මස් කියන කන්සප් එක මගේ ඇත්තෙම නෑ. මං ගහන්නෙම නෑ. මං ඒක තියන් ඉන්නේ මේ අපේ බැංකුවල එවන ප්‍රොමෝෂන් ටික ගෙන්න ගන්නයි. OTP ගෙන්න ගන්නයි. එයාලගේ ස්මාර්ට් ඇප් ටික තියාගෙන ඒ වගේම පුෂ් කරන්න බැරි මොකක් කිව්වා? ඇප් ගැන කතා කරන්න එපා. සම්පත් බැංකුවේ ඇප් එක දැම්මම තව ඇප් එකක් දාන්න කියන ෆ්‍රේම්වර්ක් එකක් ඉන්ස්ටෝල් කරන්න කියන. උගේ ඇප් එක වැඩ කරන්නේ. සම්පත් එක දැම්මම මුලින් දාපු එකේ වැඩක් තිබ්බේ නෑ. දා ඉතින් ඒකම තමයි ඒක පොඩ්ඩක් තවට්ටියක් කල කරලා අර වෙබ්සයිට් එක හොඳයි මං හිතන්නේ. වෙබ්සයිට් එක සම්පත් විශ්ව කියන්නේ ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. මම ඒක සිරාවට කියන්නේ හොද්දටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒට හොයාගන්න පුළ ඕනද වෙබ් ඇප් එකක් කරගන්න තේ මේ මොබයිල් ඇප්යක් පඩේ කරපං ෝක ඒ ඇත මංගයා වෙන මුකුත් ියසිට දතින පච කලින් පචන මන්මන් ියප් කියලා ගන්න දෙට පින්තු ඇත්තටම ඒම e කහන එක නැවැත්තුව ඒ ඇඩ්ඩ ගැන හිද බියප්ට දිය පියප්ට දිය වාහනය අලම හොඳයි වාහනයක් කරගෙනකොට අල්ලන්න තනව තවලෝරියකට යෝගාහනකට කුද්දාති නොනේ මන්දාගත් තම මොකද ප්‍රීමියෝගේ කොම්බ ඒ ගැන මං කමෙන්ට් කිරීමෙන් බැලකී සිටිනවා මගේ ඒක තාම ඔෆිසිලි ලෝන්ච් කළ නෑ මහිතන්නේ යනවද මං ඒගෙට කමෙන්ට් කිරීමේ වැලගේ සිට මොකද ඒගොල්ලෝ පොරොන්දු නැටි හදනවා කියලා. chance එකක් දෙනවා ඒක නිසා දැම්ම ඔක්කි බොත්තේ. අර බොලි. මෙහෙමයි ප්‍රොඩක්ට් එක දැම්මා මේක අවුල් තියෙනවනේ. ඒකේ කමෙන්ට් අරගෙන කමෙන්ට් වලින් කරනවා නම් හදනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක අර ෆීචර් කියලා කියනකොට තමයි ප්‍රශ්නේ. සමහර ඒවා කමෙන්ට් දුන්නා ආ නෑ ඒක අපි දන්න ෆීචර් එක. ඒක ෆීචර් එක. නෝන් නෝන් ෆීචර් එක. ආ බග් ෆීචර් කියලා දෙනවා. ඔව් බග් එක ෆීචර් එක. නෑ ඒක ෆීචර් එක. ආ මේ අර මේ ප්‍රීමියර් තප්පර ගන්න දැන් අවුගන්න. තප්පර ගන්න ගියා. සල්ලි ගන්න ගියා. ආ ඉෂුව නැහැ. ඒක හදලා. ඔව් හදලා. ඒකයි තව දැන් උන් වර්චුවල් කාඩ් එක ෆ්‍රී දෙනවා මේ කියන්නේ මාස්ටර් කාඩ් එක. මොකද්ද? ඩෙබිට් කාඩ් එක. ඒක දෙන්නුනේ සෙන්ට්‍රල් බැංකින් ඉඳලා. ගේ ඒක දැන් අපි මේ මේ දැන් අද මෙසේජ් ෆිසිකල් කාඩ් එක ඒ දෙන්න හදන්නේ අර අරගෙන හින්දා මේ සෙන්ට්‍රල් බැංකේ මම හිතන්නේ මාකට බකට්ටයක් දාලා මෙහෙම කරන්න බෑ. ඔහොම යූසර්ලා රෙජිස්ටර් කරන්න බෑ. රෝමියා කියලා ඉතින් යාළ මුලින් ටට්ටක් ගාලා රෙජිස්ටර් කරන්නේ ඔක්කොම දැන් කරන්නේත් නෑ නෑ. බම් මෙහෙමයි දැන් ඔය දැන් ඔය පාකින් ඇප් ප්‍රශ්න අරව මේ ඔක්කොම හරියනන ඔයගේ හොඳ සොලියුෂන් එකක් තියෙනවා නම් මිනිස්සුන්ට ෆයිනෑන්ස් ට්‍රැක් කරන්න පුළුවන්. ඕ අනික ෆයිනෑන්ෂලි කොන්ට්‍රෝලබල් සොලියුෂන් එකක් සහ ට්‍රැක් දැන් දැන් කොච්චර කාඩ් අරව මැතිබල් ලංකාවේ සිට 90ක් ට්‍රාන්සැක්ෂන් තාම කෑෂ්. අනිකොයි සල්ලි අච්චු ගහන්න යන වියදම් බලන්න අපේ හුඟක් කට්ටිය ගියම කාඩෙන් ගන්න තමයි බරන මේ කෑෂි වලන උමාර්ගෙමද ඔව් ඔය ඉතින් ඇයි සීර තුනක් ගන්න සමහරත් තැන් වල යුනියම ගිහලා බලන්න කාඩේ දෙන ආ මේකට අපි සීර තුනක් ගන්නවනේ ඇයි ඒක සාධාරණනේ බෑග්ගම ඔය සීර තුනක් ගන්න නමුත් යාලත් මාජින් නෑ අපේ මාජින් නෑ මාජින් නෑ ඔය නෑ මාජින් නෑ ඒකයි ප්‍රශ්නේ ලෝකවල තකසෙන් ගෙනවන්න සීර තකසෙන් ගෙනින් සීර තුන ගන්න නැත්නම් අපි සීර තුන නොවෙන හින්දා ඒ ඩිමන් කරන පුලහ ට ගනවන සුපමාගටම ලොක කරන එක සුමටලක් නෑ නෑ එන ඕ මම කියන්න දැන් ප්‍රීමී වගේ එකක් සහ ඔය දැන් ඔබේ පේ මොකද ලංකා පේලගේ තියෙන කවන්් ෝකනයිස මොකද මචන් සල්ලි කියන එක පරිහරණය වෙනවට වඩා මම කැමති ඕක දැන් මම මම සල්ලි ගන්න මෙන එකක් තමයි දැගතර අරංගයොත් වයිට මක්කර එකක් කියලා මයි පස්සෙන් සල්ලිටික් ගන්න හැබ සල්ලි නැතු හිටොත්තෙන් ප්‍රශ්නයන්න මොකද අනි සල්ලි නෑන්නේ කිවර අතේ සල්ලි මාරවටන එක අතේ සල්ලි ඇතරම මනාරන හදිසි පොලිසි නැත පගක් දෙන්න දන්න ලියන්න ගල කියන්න ඒකරන ඒක මං දෙන්න නැතන් උන්ට ්‍රීමිකවන්ට හදලලා මත බෑන පගගහුත් තව පගන්න ්‍රීමික තේරනකු කරන්න පුලනක ද මෙච්චල්ල අපි කතා කරේක ගැනන ගොයි ලෝකෙතින් අවුලක් නෑ ගැන මට කියල ගැන මයි පගාගත්ත නිසවෙනුවට ලංකාවේ ලංකා පේල කරන්න කියන්න ක්‍රෙඩිට් කාඩ් එකක් රෙප්ලිකේට් කරනගෙනේ මං කියන්නේ ඒගැන මොකක් ෆයිනන්ශලි ඔය බැංකු අතර සල්ලි රද උදාහරණ ගතද මම මගේ සම්පත්තිගෙන HSBCකට සම්පත්තික අර ඕකේ මැසජ් එකන කලින් HSBC සල්ලිටි කල්ලා වෙනද මොකද අපි කරන්න බැංකුවට යනවා බැංකෝට කියල සල්ලි ටික ගන්න අරගෙන අර බැංකෝට යන ඒ පාර ට්‍රෆික් හදනවා ආරුගයා බැංක අනිතක ඔන්ලයින්ට චාජ් කරන එක උන්ට කරගන්න අපරාධය උන්ට කරගන්න බැංකු බැංකු බැංකු බැංකොල ගක්කවගේ ඔන්ලයින් බැංකින් දෙන්නේ යාම රටල්ලගන ඒ අතර මහජන මහජන බැංකුවේ කවුද බයි යන්නේ? මිනිස්සු යනවාද මහජන බැංකුවේ? සම්පත් ගන්නවා ලෝන් එකක් ගන්න ලේසි මහජන බැංකුව. බොරු කියන්නේ. මන් දන්නේ ලෝන් ගැන. ඔබ කවුරු ඇති නේද? නෑ නෑ එහෙම නෙමෙයි. ඔබ ට්විටර් කෙල්ලෙක් ඇති ඔක හරි. <laughs> නෑ ඔබ hina වෙච්ච දේම තේරෙන්නේ නැහැ එකක ඉන්න කවුරුද? කවුරුවත් නෑ ඇති කෙනෙක්. ඇන්ටි කෙනෙක් හරි ඇන්ටි කෙනෙක් ඇති. ඇන්ටි කෙනෙක් ඉන්න අර දැක්කනේ. <laughs> සත්‍යයි. නෑ ඕකේ ප්‍රශ්නේ තියෙන එක නේ බං දැන් ෆයිනෑන්ෂියලි දැන් චීන එහෙම ගත්තොත් එහෙම අර WeChat එකේ තමයි සමහර වෙලාවට තනිකර WeChat මනේ මොකද දැන් උදාහරණයක් ගත්තොත් දැන් මං ඊයේ සිනාරියෝ එකක් කල්පනා වුණා දැන් මට කොත්තුවක් කන්න ඕනේ කොත්තුවක් කන්න ඕන නම් මචං කොත්තුව කඩෙන් ඩිලිවර් කරන්නේ නෑනේ දැන් අපි හිතමු දැන් ප්ලාසා එකෙන් කොත්තුව ඩිලිවර් කරන්නේ නෑ එතකොට කුයිකි වගේ ගන්න ඕන. කුයිකි මචං කොත්තෝ ඩිලිවර් කරන්න ගන්නවා මචං මට මේ මේ වාහනය සල්ලි දීලා අරගෙන ගිහිල්ලා එන ගාන චාර්ජ් කරනවා. තේරුමක් නැහැ. එතකොට මම දැන් කැබ් සර්විස් ගොඩක් ලංකාවේ තියෙන සොලියුෂන් ඔබ හිතවන් Uber තියෙනවා, ඔය Pickme තියෙනවා, මොන හරි එකක් තියෙනවනේ. මම සමහරලාට ගොඩක් ලාට හරි බව මගුල වැඩන්නේ. <laughs> මේ ඊට පස්සේ කොහොම හරි දැන් අපි හිතමුකෝ දැන් අපිට ඒ වැඩේ කරන්න බලා අපිට කඩේ ෆ්‍රීමි තියෙනවා. කඩේට මං කෝල් එකක් දීලා කියනවා මට කොත්තුවක් ඕනේ. මෙන්න මම ෆ්‍රීමි කරා හරිද බලන්න. ඒ වෙලාවෙම කරා හැකිනේ. ඔව්. කරාම කඩේ කවෝකේ කියලා කොත්තොර ටික කරනවා. එතකොට මන්ට පුළුවන් Uber එකක් දාලා කියන්න ආයි කඩේ කරන කතා කරලා මේ Uber එකට හැන්ඩ් ඕවර්. එතකොට Uber එකට පුළුවන් එළ මට කොත්තෝ ගෙනල්ලා දෙන්න. දැන් මං කියන්නේ කියන්නේ අර ඒ ඒක මේ කොහරි Uber Eats තියෙනවා. Uber Eats තියෙනවා. නෑ ඉන්දුනීසියාවල හැම තියෙන කෙලිම අර Gojek හරි ඒ වගේ කටට ගාම උන් අරගෙන මේනවා. ඔව් අරගෙන. උන් කෙලිම උන්ගේ සල්ලි දීලා උන් නෑ මම කියන්නේ ඒ වගේ කියන්නේ ඔව් හරි ඔයගොල්ලෝ අරගෙන මලින්ද මේ තව තියෙනද මොන හරි NBIOT ගැන කියන්න මේ ඒටල ඇතරම තියන්නේ දැන් මොනහරි හදරන්න කාට හරි පොට්ට කෝන්න නත්තන් තියන් ඩිවයිස පිලම් ප්‍රස තියෙනවා අපි සපොට් ඇත් දෙන්න ගැන අපිට ඇත්තන මෝනේ කවුරු දැන් මේක හුගක් කලාට හන්න ඩිවලපස්ලා වගේ ටෙක් කටයන්නේ එදට කතාහන කටියට හරි එන්බියෝට ගෙදරට එහමනත්තන් කම්පැනිකට ඕන තැනකට එන්බියෝට නබල් මොහරි හදාගන්න ඔන්න ඕන සපොට්ටයක් ඕන සපොට්ටක් කියල ගැන්නප හයි මැසේජස්සේ නම්බර දු ඒගැන ඒක මේ අයිඩිය මාට ටැප් එකක් විදිට යන්න ඕනිත් නෑ කාකින් හරි මේක පටන් ගන්න සපොට්ට පට ගන්න අපි අතරම අපේ පුළුවන්තරම් බලන්නේ ගැන අට කලින්කිවගේ සමහරුන්ට පම හොඳර පුළුවන් සමරුන්ට ඉලෙක්ට්‍රොනික් හොඳර පුළුවන් ඒ ඒ ගැප්ක ඇතර පුළුවන්තර අඩුගන්න සපොට්ට දෙන්න ගැන එයාට පිසි පැඩ්ඩිසයින් කරගන්න අපිකට සපොට්ටක් දෙන්න එමන ෆර්මයක් ඔප්ටිමයිස් කරගන්න එකට සපොට්ටයක් එවනත ඒක මාගට් එකට ගෙනියන්න ඕන්න ඒකට ගැන එයාගේ පොඩක්ටයක් විදිට ගෙනියන්න ඔන්න ඒ සපෝට් එක එහෙනම් මලින්ද දැන්ගේ ගියාට පස්සේ මට කරන්න ඕන ගතව විස්තර කන්ටක් කරන ටික වන්න මං එතකොට පෝස්ට් නෝට් එකේ දාන්න මේ ටික තමයි මං ඒක දෙන්න මේ ටික තියෙන්නේ කියලා ඒකයි මේ දැන් නම්බර එක නම් දාන්න එපා දැන් කට්ටිය තව ප්‍රශ්න මොනවා හරි ඇහුවොත් අපි තව මේකට ෆලෝ අප් කරන්න විතෝලයක් කරමු තව පුළුවන් තව ගැටලු තියෙනවා නම් අහන්න ඕනනම් අපේ Facebook group එකේම දාන්න මාලින්දත් ඉන්නන group එක උත්තර දෙන්න පුළුවන් පර්සනල් ට්වීට් කරත් කවන්නේ නේ නෑ ගෘප සෙලිපිටි කෙනෙක් oh. කරන්න දන්න oh. රණු <laughs> රණුකට පුලන් සෙලිපිටි කරන්න එක විනාඩි පහ සෙලිපිටි oh. <laughs> කරන්න පුල නැති කරන්න පුල නැද රණක ඉරාජ්‍යර මේ වීඩියෝ ඔක්කොම කරෙන් බනේ අපිට ආමිච හෙමයි ඒ මඩන මඩ වනට මෙහන යි ෝඩ් එකත තියන රජක පොට පබ්ලිසිටියගේ මඩද නැද කියලා එක ආරන පබ්ලිසිට පබ්ලිසිටිය නෝ පබ්ලිසි මොකද එනි පබ්ලිසි බෙට දැ නෝ පබ්ලිසිටි කල් තියෙන රන පබ්ලිසිට බෙස් පබ්ලිසිට කෙල්ලො හන එක් කතායට කෙල්ලෝ අහනවනම් ඔප්පු කරන්න පැ කෙල්ලෝ හනවා කියලා ඔප්පු කරන්න ක්‍රමයක් කියපා කමෙන්ට් තියන්නවන කමෙන් තියන්නන මිනිස්සට් කරන්න ගුප්පට මුලින්ම මිනිස්සට් කරගේ බලින් ඇඩ් කරන්න ඕන අපේ අ කතා ගුප්ට රන්ගල්ලා අපි බෑ අපි හෙම කට්ටියට් කරන්න අපි කවුරට පෝගරන්න ගැන ඒක මේ අමාරු වැඩක් ඇම අපි ඉන්ටවිපියන් නෑ එන්න පස්සදයක් රහම් ප්‍රශ්න හලතිය ප්‍රශ්නට උත්තර දුන්නේ නැත්නම් ප්‍රොෆයිල් එක මා අවුරුද්දට ඩාලුත් නම් බයි බයි තමයි ගෲප් වලට එනවා හුඟක් වෙලාට එන්නේ අද ඊයේ ඔව් සතිය හදපු ඒවා අයි බයි බයි ඇයි මට ගෲප් එකක් තියෙනවා ආ තියෙනවනේ අයිඩියා සම්ප්‍රදායෙම දානේ ඔක්කොම එනවා ආයෙකට තෝම ජොයින් වෙන්න ප්‍රශ්නයක් තියෙනවා ඕන දැනට එක්ක දා හරි කැමති දැනට අපි නෑ අයිඩියා වන් ගෲප් එකට ලින්ක් එකක් දාන්න ඔව් ලින්ක් එකක් දාන්න මේක ප්‍රශ්නයක් නෑ ඕන දැනට දාලා අපි සපෝට් එක දෙන්න ඔව් ඩයලොග් එකට බයින්න බෑ බෑ <laughs> උඹ බැන් උඹ බැන් බැනපුව දැන් කියහන්කො මේ ඉන්නේ මයින් දැන් මේ මයිප් එක ඊසි ගැෂන් ගන්න නෑ ඩයලොග් එක වෙන නූටි අල්ලගෙන මෙතනට මේ IoT ෆීල්ඩ් එකට දාන්න අහන්න දාන්න එහෙම ඒක අදාළ ටික මගේ 4G <laughs> එක ස්ලෝ ඒව වැඩක් නෑ ඒව දාන්න නෑ TV පේන්නේ නෑ ඒව නෝට් TV මගේ TV පේන්නේ <laughs> ප්‍රශ්න තින එන්බට අය අඩියම ටැප් ගැනේ ඕන දන්න අයෝට එන්බට අඩියම ටැප් ගැන ඕන එක කහන්න පුල ඒ රාමු ඇතුළත ඒ රාම ඇතුළත මොකද වෙන්න අපරාද මොකද මෝනත් මලින්දට ගැන්න මගේ පෝජය කඩ කරන්නේ ඩල්ටිය කඩ කරන්න කිය ඒ අපරාදේත තේරුවන්නේ නෝ අනිවා ඇතින මගේ පොඩිකත් බලගින් එලාම ගෙතරන්න තිල්නත් මේ අරන්ටිකට කල මැසේජ් වෙලදී ලබන සතිය තිල්නත් එකත් කතා කරමු ල අවට්‍රිච අවට්‍රිච කතන අවට්‍රිචල කිසිම වෙනසන්න මේක අලුතෙන් අපපු මේ පලටෆෝර්ම් <laughs> එක හරි ඒත් ඔන්න වාගට කරන කරන්න පුරන පස කට පසන්න ඒ ම ට කරගන්න අයෝට සම්බන්ධරේ අයඩිය මත්තිරන ගෙන තට බැඩි මසින තියන්තන පොඩ්ඩක් ප තොට කරගන්න ලාට ඒක ටීට් කරපන් ගවේචන්න ආ යන මේ කොමති ටේෂන කරේ පැත්තර ඒක අද මේ ප්‍රශ්න තිවුණන කාලින් ගොඩක් ඒ රෙඩ්ඩකම ලබන සතිට අර යමුණ කතා අපේ අලු තැපිසෝඩ්ඩ මැදකති කරමත බොරු බොරු බොරු දෙන්න පැන අහරවාදර <laughs> කරන්න රයිගත්දම නෑ නෑ අඟහරවාද තියාගම තොට බදාද හරි වෙයින හරි ඩාලෙ විල් ගොහෝ අපිත් හරි හැමෝටම සුබ සතියක් එ අපි